දෛවයන් සියලු දෙනාම දැන් ධර්ම ශ්‍රවණයකට සූදානම් වෙලා සාදුකාරයක් පවතුන. සාදු සාදු සාදු. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යම්පි භික්ඛවේ භික්ඛු සෝචෝ හෝති සෝචස්ස කරණේ ධම්මේ සමන්නාගතෝ හෝති ධම්මේ පදක්ඛිනා ගාය අනුශාසනය යම්පි ධම්මෝ නාත කරණෝති තී සංසංසා සිල්මෙන් වරුන් ප්‍රධාන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කඳුකොඩ ස්මෘති පාලනායිමි සීනාසන ආරණ්‍ය පදනම් කරගෙන පවත්වන මේ ධර්ම භාවනාමය වැඩපිළිවෙලේදී ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම ඉදිරිපත් කරගත්තේ නාථකරණ සූත්‍රය. ඒ සූත්‍රය අනාථව පවතින අසරණව ඉන්න පු탁ජන ලෝකයට නාථ කරන ධර්ම 10ක් දේශනා කිරීම පදනම් කරගෙන සරුවත් යන විසින් දේශනා කරන ලද සූත්‍රයක්. ඒ සූත්‍රයේ අපි මේ පසුගිය දවස් තුන ඇතුළත සීලවන්ත වීම දුස්සීලයන් අතර නාත කරන ධර්මයක් වෙන හැටි සාකච්ඡා කරන්න ලැබුණා. ඒ වගේම බෞසුත භාවය දැනුම නැති පිරිස අතර ඉන්නකොට නාත කරන ධර්මයක් වෙන හැටි අපි සාකච්ඡා කරන්න ලැබුණා. ඒ වගේම මිත්‍ර ද්‍රෝහීන් අතර ගුණමක පුද්ගලයන් අතර කල්යාණ මිත්‍යයන් සහිතව වාසය කිරීම නාත කරන ධර්මයක් වෙන ඇති සාකච්ඡා කරන්න යෙදුනා. අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවච ගුණය මේකේ විරුද්ධ පදේ කියන්නේ දුර්වච භාවය කියලා. ලේසියෙන් උපදේශයක් දෙන්න බැරි, ලේසියෙන් කියන දෙයක් අහන්න නැති ගතියට කියනවා දුර්වච භාවය කියලා. යමක් ලේසියෙන් උපදේශයක් දෙන්න පුළුවන් බව අනුශාසනාවක් කරන්න පුළුවන් බවට කියනවා සුවච භාවය කියලා. ඒ සුවච භාවය නාත කරන ධර්මයක්. අනාත වෙච්ච කෙනෙකුට සනාතන සනාත භාවයක් ඇති කරන අසරණ වෙච්ච කෙනෙකුට සරණයක් ඇති කරගන්න දෙන්න පුළුවන් ධර්මයක් වවයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන්නේ. නමුත් සාමාන්‍ය ලෝකයේ පවතින මිනුන්දන්ෙන් බැලුවොත් සුවච වෙනකොට නෝන්ජල් ගතියක් වගේ පේන්න තියෙනවා. බය ආදු ගතියක් වගේ පේන්න තියෙන. එතකොට ඕනම කෙනෙකුට හිතෙයි හිතෙන්ද ඉඩ තියෙනවා මේ සුවච වෙනකොට අනාත වෙයි, අසරණ වෙයි. මොකද කවුරුත් වගේ ඒ Tamange තියෙන මේ සුවච ගතිය, නෝන්ජල් ගතිය, එහෙම නැත්නම් බය ආදු ගතිය ප්‍රයෝජනට අරගෙන ඔළුවට අතෝදන්න පටන් ගන්නී කියන එක තමයි සාමාන්‍ය මතය. නමුත් ශාසනයේ විශේෂයෙන්ම මෙතෙන්දි මතක් කරන්න ඕනේ පැවිදි ශාසනය ගත්තා. වික්ෂු වික්ෂුණී වශයෙන් සඳහන් කරන පැවිදි ශාසනය ගත්තාම ඒකෙදී ඒ ගිහි ලෝකේ යම් ආකල්පයක් තියෙනවා නම් මේ සුවච බව මු르දු බව අනතිමානී ගතිය කියන එක අනුන් ඔළුවට අතපොතන ධර්ම ඒ නිසා අපි එහෙම වෙලා බෑ අපි ඔලොමොල වෙන්න ඕනේ රළු වෙන්න ඕනේ ඡණ්ඩ වෙන්න ඕනේ පරුස වෙන්න ඕනේ කියන ගතිය සෑහෙන දුරට පාවා දීමක් කරන්න වෙනවා මේ පැවිද්ද ගන්න. පැවිදි වුණාට පස්සේ පුදුම විදියට සුවචිකීකරු බවක් ඇති කර ගන්න වෙනවා. ඉතින් මේ පැවිද්දයි ගිහිපාවයයි අපිට බලන්න පුළුවන් සීලයට දක්වන අනුග්‍රහයක් වශයෙන් ඒ විතරක් නෙවෙයි සමාධි ප්‍රඥා භාවනාවට දක්වන අනුග්‍රහයක් වශයෙන් බලන්න පුළුවන්. ඒ අනුව මේ සුවච ගුණය පැවිද්දෙකුගේ අලංකාරයක් වෙනා වගේම පැවිද්දට මේ බණ භාවනා කටයුතු අඛණ්ඩව බාධාවකින් තොරව පවත්වන්නත් අනිවාර්යයෙන් මේ සෝච ගුණය අවශ්‍යයි. මේ සෝච ගුණයත් එක්ක එක වටිනා ධර්මයක් පැවිද්දන්ට ලැබෙනවා. පැවිද්දා දේශපාලනෙන් අයින් වෙනවා. සෝච භාවයත් එක්කම අයිතිවාසිකම් සඳහා සටන් කිරීම කියන එක බුද්ධ ශාසනයෙන් අයින් වෙනවා. යම් කිසි කෙනෙක් ඉල්ලීම් දිනා ගන්න අයිතිවාසිකම් සඳහා සටන් කරන්න ගියොත් ඒ ගමන පුරා මේ සුවච භාවය රැක ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා බටහිර බුද්ධ ධර්ම ගැන උනන්දු කෙනෙක් මුළු ත්‍රිපිටකයම කියලා කියෝලා මතක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කිසිම ධනම කැනක කිසිම ශිෂ්‍යයෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කිසිම කෙනෙකුට අයිතිවාසිකම් සඳහා සටන් කිරීම කියන වචනේ තියා එහෙම අහලකට දෙයක් අත්තු කරලා නැහැ. ඒක හරි මේ බැලු බැල්මට මුළු බුද්ධ ධර්මම පිටු කරන්න දක්වන්න පුළුවන් ගුණයක්. ඉතින් එහෙව් අයිතිවාසිකම් සඳහා සටන් නොකරන ධර්මයක් කොහොමද ලෝකේ පවතින්නේ? මොකද අයිතිවාසිකම් සඳහා කරන හටන් තමයි ලෝකේ තියෙන හරියක් තියෙන්නේ. ඒ සටන් සඳහා විවිධ සටන් උපක්‍රම ආයුධ සහිතව සන්නද්ධව කටයුතු කරද්දී අයිතිවාසිකම් සටහන් නොකරන දේ සම්පූර්ණයෙන්ම ලෝකයෙන් දුර වෙලා යනවා කියන එක තමයි මේ ධර්මයේ ගැඹුරෙන් දන්නේ නැතුව කතා කරන්න ගත්තොත් වෙන දේ. බැලු බැලමට ඒක පේන්නක් තියෙනවා වගේ. නමුත් අපි මේ කාලය තුළ මතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සරුවචන වහන්සේ පෙන්වන ලද මේ සනා සනාතනික ධර්මයක් තමයි සුවච මිනිසයා මුරුදු මිනිසයා අනතිමානී මිනිසයා නැත්නම් සුවච ධර්මය මුරුදු ධර්මය අනතිමානී ධර්මය ලෝක න්‍යායානුකූලව රැකෙන ගතියක් තියෙනවා. මම මෙතෙන්දි මතක් කරන්න ඕනේ මේ සනාත සනාතන කියන පද දෙක පටලවා ගන්න එපා. නාත කියන්නේ මේ සරණක් සහිත ගැම්මක් සහිත කියන එක. අනාත කියලා කියන්නේ සරණක් නැති එහෙම හවුහරණක් නැති කියන පදයයි. සනාතන කියන පදයෙන් සඳහන් කරන්නේ සදාකාලික කියන පදයයි. ඒක නිසා සනාතන ධර්මයේ ලකුණක් තමයි සනාත ගතිය, සසරණ ගතිය, ධර්මයෙන් තොර ජීවිත අනාථයි, අසරණයි. ඉතින් ඒ නිසා යෝග ජීවිතයට බැහැගෙන බණ භාවනා කරන කෙනෙකුට ඇර විශේෂයෙන්ම තවත් පැත්තකින් කියනවා නම් තමන්ගේ කාලය විපස්සනාට යොදන කෙනෙකුට ඇර ඉතාමත්ම අමාරුයි තේරුම් අරගන්න මේ මුරුදු භාවය, සුවච භාවය, අනතිමාන භාව, කීකරු භව තියාගත්තාම මේ කොහොමද මෙච්චර මේ ඡණ්ඩපරුත් සමාජයේ අසාධාරණ සමාජයේ අධාර්මික සමාජයේ ජීවත් වෙන්නේ කියන එක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා භාවනා ජීවිතේ පටලවා ගත්තත් භාවනාව කියන එක මොකද්ද කියලා දන්නේ නැතිවත් හරියට මේ භාවනා කරන්න පටන් අරගත්තාම මාර බලවේග වගේක් ගැන කතා කරනවා. දුසිල්වතුන් සාධාරණයක් අසාධාරණයක් ගැන නොසලකා තමන්ගේ પરමාර්ථ ලබා කර ගැනීම සඳහා ධර්මයෙන් හෝ අධර්මයෙන් සාධාරණව අසාධාරණව තමන්ගේ සත්පහසුකම් ආශාවල් සුඛේ හොයන ගතිය කරගෙන යනවා. සිල්වතා ඒ අතරමැද අවිහිංසාව තුළින් අනුට හිංසා නොකිරීම තුළින් කටයුතු කරනකොට සිල් නොරකින්න කාලට වඩා සිල් රකින්න කාලෙදී මාර බලවේග වැඩි කියලා සිල් රකින්න ගිය ඇත්තන්ගෙන් එක විදිහක ආඩපාලි කතාවක් ඇහෙනවා. සමාධි භාවනාවට කරන්න ගිහිල්ලා ඇස් දෙක වහගෙන සද්ද නැත්ැනකට වෙලා අතක් පිට අතක් ධානය භාවනා කරනකොට වෙනදා නැති ආකාරයෙන් කෙලෙස් මතුවලා එනවය එතකොට මාර බලවේග වැඩි වෙනවායි කියලා එහෙමත් කතාවක් තියෙනවා. මේ ළඟදී ඒ අපත්‍ත්‍ච බලංගොඩ නායක හාමුදුරුව හම්බෙන්ට ගිය පිරිසක් අහුව ප්‍රශ්නයක් පත්‍රය දාලා තිබුණා. ස්වාමින් වහන්සේ මේ මේ ආග්‍රහ ආගමික ජීවිතයට ආධ්‍යාත්මික ජීවිත බහින්න බහින්න මාර බලවේග වැඩි වෙනවා කියලා කතාවක් මේ මෑත කාලේ අහින්න හම්බ වෙනවා. ඔබ වහන්සේ තලතුණා කෙනෙක් වශයෙන් මොකද කියන්නේ? උන්වහන්සේකට බොහොම ලස්සන උත්තරයක් දීලා තියෙන ප්‍රායෝගික උත්තරයක්. ඇත්ත මහත්යෝ මේ හොඳ වැඩ කරන්න යනකොට වෙනකට වැඩිය මේ කිපෙන ගතියක් මාර බලවේග ගතියක් එනවා. හැබැයි විපස්සනාට විතරක් මාර බලවේග නැහැ කියලා කියනවා. කියන්නේ විපස්සනා කරන කෙනා හරියට දන්නවා මේ මුරුදු ගුණය අනතිමානී ගුණය සුවච භාවය පාවිච්චි කරලා තමන්ගේ ಗುಣ ජීවිතය නාස්ති කරගන්න නැතුව ගත්ත සීලය, ගත්ත සමාධිය, ගත්ත ප්‍රඥාව දිකට ගෙනියන. මෙතනදී මතක් කරන්න ඕනේ මම කලින් කිව්වා මේ බණ ගොඩක් ගැලපෙන්නේ පැවිද්දන්ට. ගියතන්ට මේ කියන ධර්ම ක්‍රියාත්මක කරන්න ගත්තාම ගෙවල් දොරවල් වල අඩදබර ප්‍රශ්න මතුවෙනවා. කියන ධර්ම තියෙන සංහිඳියාව නැති වෙනවා කියලා කියන්න ඉඩ තියෙනවා. නමුත් භාවනා කරන පිරිසක් වශයෙන් ගත්තාම ඔක්කොම සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන පිරිසක් නිසා විපස්සනා පැත්තෙන් පැවිදි කියලා ගණන් ගන්න පුළුවන්. ඒ ඇත්තුණන් ගැඹුරින් කල්පනා කරන්න වෙනවා. අර අපි කලින් කියාපු විදිහට සිල්වන්ත වෙනකොට කලින් කියාපු විදිහට බහුසුත වෙනකොට කලින් කියාපු විදිහට අනිකුත් ගුණ ධර්ම මතුවෙනකොට මතුවෙනකොට ඇඟට නොදැනී අපි තුල ඔලොමොල ගතිය වගේක් පහළ වෙනවා. ඇඟට නොදැනී අපි ළඟ දල දඬු ගතිය වගේක් පහළ වෙනවා. එතකොට අපි හිතනවා මේ වැඩපිළිවෙලට අපිට බාධා කරන්නේ බාහිරේ කවුරු හරි මහර බල වේගයම නැත්තම් අසවලා හරි මේ කියලා කියන්න කියන්නේ මේ අපි කියන සුවච ගතිය නැති වෙලා අපි එව්වට පෞද්ගලිකත්ව ආරෝපණය කරලා එව්වත් එක රණ්ඩු කරන්න පටන් රණ්ඩු කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ අහ කියන නයි ඔඩොක්කුවේ දාගත්තා වගේ নানা ආකාර ප්‍රශ්න අන්න එතනදී Tamange තියෙන ගුණවන්තකම් ධනවන්තකම් තරුණකම් හැකියාවත් සියල්ලම මේ සුවච කියන ගුණයත් එක්ක ගලප ගන්න බැරි වුණොත් ඒ ඔලොමල ගති ටිකක් පහළ වෙන්න ඉඩ තියෙනවා. අපේ සරුවච්චන් වහන්සේ සුවච ගුණය ගැන බොහෝම දුරදිග බලලා කටයුතු කරපු කෙනෙක්. උන්වහන්සේ හත් අවුරුදු රාහුල සාමණේර කුමාරයෝ ප්‍රයෝගයෙන් තමයි අල්ලගෙන ඇවිල්ලා පැවිදි කරේ. යශෝදරාව රාහුල පුංචි කුමාරව පිටක් කෙරුවේ මේ දරුකක්කමක් ඇති කරලා ආපහු හැරෙයි කියන හැඟීමක් ඇති කරගන්න. නරසිය ගාතාවල කියනවා මේ ඉන්නේ උඹේ පියානෝ ඉහිල්ලා උඹට දෙන්න තියෙන දෑවැද්ද ඉල්ලපන්. තමයි ලැබෙන්න තියෙන ඒ දායාද ඉල්ලන්නේ කියලා. ඉතින් රාහුල පුංචි කුමාරෝ මොනවක්වත් දන්නේ නැහැ මේ ශ්‍රමණේක් දැකලා ළඟට ගිහිල්ලා කියනවා ශ්‍රමණේ උඹේ දේවනැල්ලත් මට හැපක් දැනෙනවා කියලා. සිවුරල් ළඟන මුණ දිහා බලාගෙන. ඒකෙන් බුදුචානන්සේ හේම මාලිගාවට මාලිගාව පන්නලා ගිහිල්ලා මේ රන්නිටන ගහන ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා කියන පැවිදි කරන්නේ. අතේ කෙටසි උඳුවක් ගිහිල්ලා නැති කාලේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා ඇත්තටම පැවිද්ද සිදු වෙන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අතර. ශාසනයේ ඉන්න ලොකම ලොකු ස්වාමීන් වහන්සේ අතර. තාත්තා බුදුහාමුදුරුවෝ. ඊගාවට රජ වෙන්න ඉන්න පුංචි කුමාරයෝ. ඒ නිසා මියා තුල සුවචභාවය නැති කරගන්න මාන්නකාරකම් ඇති කරගන්න සෑම ලකුණක්ම තිබ්බා. අනිත් එක ගුමනාන් ඇවිල්ලා පැවිදි කෙනෙකුත් කෙනෙකුත් නෙවෙයි. අරුවත් යන හන්සේ අඬ ගහගෙන ඇවිල්ලා පැවිදි කරපු නිසා සුවච නොවීමට අනන්ත කරුණු තිබුණ නිසා රාහුල පුංච කුමාරයන්ට බුදුහාමුදුරුවෝ උපදේශයක් දුන්නා. රාහුල හැමදාම මිදුලමදලා වැලිදෝතක් අතට අරගෙන උඩ දාලා මට මේ වැලිදෝතේ තියෙන වැලියට ගාන්න උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම නොවුනා නම් ඒ රාහුල කුමාරයන්ට අනන්තවත් කරුණ තිබුණා මාන්නක්කාර වෙන්න. දලදඬු වෙන්න, ඡන්දපරුස වෙන්න. ඒ නිසා රාහුල කුමාරයෝ දිගටෝ මේ අනතිමානී ගුණේ දිගටම පැවැත්තුවා. එකෙන් අදහස් කරන්නේ මේ අපිට හම් වෙන පෙර භව සංසාරේ කරලද පින් නිසා හෝ මේ ආත්මයේ තියෙන ප්‍රයෝග ඥාන නිසා හෝ බහුසුත භාවේ නිසා හෝ ගුණවන්ත වෙන්න වෙන්න වෙන්න ගුණ කියන්නේ අපේ මේ කුසලතා වැඩි වෙන්න වැඩි වෙන්න ඕන තරම් අපිට දුර්වච වෙන්න පුළුවන්. ඡණ්ඩපරස වෙන්න පුළුවන්. එහෙම වුණොත් කවදාකවත් ගුණ වර්ධනයක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ ඒ ගුණවතුන්ගේ සිල්වතුන්ගේ අප්‍රසාදයට ලක් වෙනවා. අප්‍රසාදයට ලක් වෙලා ඒ අත්ංගෙන් අනුකම්පාව ලබා ගැනීමට අපි අදක්ෂ වෙනවා. එහෙම වෙච්චාම අපිට ලෝකෙ වෙන්න තියෙන ඊටාම අමාරුම භයානකම අන්තිම මේ දඬුවම අපිට ලැබෙනවා. සාරුවච්චන්හන්සේගේ ශාසනයේ උන්වහන්සේ මරණ දඬුවම තීන්දුව කළ තිබුණේ නැහැ. හැබැයි මරණ දඬුවමට වැඩි දඬුවමක් තීන්දුව කළා තිබුණා. ඒ මොකද්ද? උන්වහන්සේගේ වචන කවුරු හරි කියන දේ අහන්න නැත්නම් බ්‍රහ්ම දණ්ඩේ බා. බ්‍රහ්ම දණ්ඩේ කියලා කියන්නේ උපදේශ දීම නතර කරන. ඊට වැඩිය වෙනස් කරන දඬුවමක් නැහැ. බුදුජාන් වහන්සේ ගීගේ අතාරන වෙලාවේදී චන්න ඇමතියා තමයි කන්තකස්සය හැසිරෙව්වේ. ඊට පස්සේ චන්න ඇමතියාට අං එන්න පටන් ගත්තා. එයා කියන්න පටන් අරගත්තා රාහුල මේ මේ සාරිපුත්‍ර මොග්ගල්ලාන්ලා පස්සේ හම්බෙච්ච කට්ටිය මම තමයි මේ සිද්ධාර්ථ කුමාරව ගංගෙන් එකොට කෙරුවේ. ඒ නිසා මට උඹලා ඔක්කොම වඳින්න ඕනේ. මම තමයි මුල් වෙච්ච කෙනා කියලා පුදුමාකාර ගෝසාවක් කරලා තියෙනවා. මොන්නම ක්‍රමයකින්වත් බැරි වෙලා තියෙනවා සරුවචනාංශිට හෝ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච වෙන වැඩි හිටියන්ට හෝ කාටවත් මේ චන්නාම්තුරන්ගේ තියෙන දුර්වච භාව නතර කරන්න. ඒ නිසා පරිනිර්වාණය කරන්න ඉස්සෙල්ලා සර්වඥාන්සේ මතක් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා මගේ පරිණිරවාණයෙන් පස්සේ චන්න ස්වාමීන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩේ පනවන්නේ කියලා. බ්‍රහ්ම දණ්ඩේ කියලා කියන්නේ ඊට පස්සේ කිසි කෙනෙක් එයාට උපදෙස් දෙන්නේ නැහැ. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේ හම්බෙලා කියලා කියනවා සර්වඥාන්සේගේ පණිවිඩයක් කියන්නයි මම ආවේ. ඊට පස්සේ තමන් වහන්සේගේ සබ්‍රක්මචාරින් වහන්සලා කිසි කෙනෙක්ගෙන් තමුන්නාංශයට උපදෙස් ලැබෙන එකක් නෑ බ්‍රහ්ම දණ්ඩේ පමනන පනවනවා කතා නොකොට කායි. ඒක ඇහෙනකොටම චන්හාමුදුර කලන්තේ දාලා බිම වැටලා තියෙනවා. විනාශයි මම විනාශයි කියලා. ඊට පස්සේ ආයති සංවරේ පිළිතලා තමයි අනික් කට්ටිය උපදේශ දෙන්න උපදේශ ලබා ගන්න පුළුවන් මේ විවෘතකම ඇති කරගත්තේ. ඉතින් ඒ නිසා අපේ ශාසනයේ දිගටම අපි ළඟ තියෙන නිහතමානී ගුණ මත අපි ළඟ තියෙන මුරුදු ගුණ ගති මති මත සුවච ගති මතයි ඇති වෙන්නේ. නමුත් වංචනික ධර්ම කියලා જાතියක් අපි ළඟ තියෙනවා. අනුසය වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්ම වර්ගයක් තියෙනවා. අන්නේ ධර්ම නිසා සීලය උනත් දුර්වච බව පිණිස හිතින්ට ඉඩ තියෙනවා. තමන් ලබාගත් ආ වූ සමාධිය ධ්‍යාන අරූප ධ්‍යාන irti ප්‍රාතිහාර සියල්ලම දුර්වච බව පිණිස පීඨන් ටික තියෙනවා. විපස්සනා භාවනා කරනකොට උනත් ඕනට වැඩිය තමන් ගැන අදි탁සීරුවකට ගියොත් දුර්වච බව ඇති වෙන්න ඉඩ තියෙනවා. මෘදු ගති නැති වෙන්න ඉඩ තියෙනවා. අනතුමානි ගති නැති වෙන්න ඉඩ තියෙනවා. සුවච ගති නැති වෙන්න ඉඩ තියෙනවා. ඊට වැඩිය හානියක් Tamanට තවත් නෑ කරගන්න පුළුවන්. නිසා නිතරම Taman එක වැඩ කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක යැත්තෙන්ගේ අදහස් මත මතාන්තරවලට යටත්ව ඒකට කියන දේවල් අහුම්කන් දීලා කන යතු නතු කරන්න පුළුවන් ගැතිය. සුවච බවක් ඇති කරගන්න බැරි නම් ඒක අපේ ගුණ ජීවිතයේ ප්‍රධාන මහාන් කර ප්‍රවේදයක් වඩපත් වෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේ සමහර වෙලාවල් වලට ධර්ම මණ්ඩපේ ඉඳලා මේ කඳුකිඩියේ ඉඳලා ධර්ම මණ්ඩපයට වැඩ කරපු වෙලාවල් වල ඉඳපු ගමන් අහනවා මහන්නේ මේ අසවල් වචනේ අසවල් ධර්මයේ තේරුම මොකක්ද කියලා. ඒ මේ මාතෘකාවක් මතු කරලා බණ ටිකක් කියන්න හිතිච්ච වෙලාව. ඒක ස්වාමීන් වහන්සේලා ප්‍රතිඋත්තර දෙන ක්‍රමයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ මුළු බුද්ධ ශාසනයේ ධර්මයේ ඔබ වහන්සේ මුල් කරගෙනයි පවතින්නේ. ඔබ වහන්සේ යමක් දේශනා කරනවාද අපි ඒක යටතේ ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ඔබ වහන්සේ අහන ප්‍රශ්නෙට උත්තරේ ඔබ වහන්සේට වැටහෙවා අප ගැන අනුකම්පාවෙන් මේ ප්‍රශ්නෙට උත්තර ලබා දේවා කියලා බුදුහාමුදුරන්ට ඒ ප්‍රශ්නයම ගෞරවයෙන් යුක්තව යොමු කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා තේනයි තේනයි බික්කු සාදුකං සුනාත මනස්කරෝත භාසිස්සාමි කියලා අර සංඝයාට ධර්ම ගෞරවයක් ඇති කරනවා. කොහොමද කියන්නේ? එහෙම මහණෙනි සාදුකං සුනාත මනාකොට අසව්. මනසිකරෝත මම මේ කියන දේ අනුව හිත පිහිටවව්. මම දැන් කියන්නයි හදන්නේ කියලා තමයි බණක් කියන්නේ. මේ විදිහට පුදුමාකාර ගෞරවයක් අපි ඇති කරගන්න වෙනවා. මේ අපි ඇති කර අපි කරගෙන යන වැඩපිළිවෙලදී ධර්ම ධර්මයේ සම්බන්ධයි. ඉතින් මෙන්න මේක ලෑස්ති වෙලා ගියේ නැත්නම් නැත්නම් අපි ඒක ඒ ගුණයක් වශයෙන් දිනු කරගෙන ගියේ නැත්නම් අපි කොයි චිත්තක්ෂණයක අනාථ වෙනවද කියන්න බෑ. කොයි චිත්තක්ෂණයක අනාථ වෙනවද කියන්න බෑ. අපිට බැරි වෙලා හරි හිතුනොත් මම ඉස්සර දුස්සීලයි දැම්මම සුසිල්වන්ත වුණා ඒක නිසා මම දැන් උසස් මාත් එක්ක ඉන්න අනිත් ඔක්කොම මට වැඩිය පහත් ඒගොල්ලෝ සිල්වන්ත නෑ ඒගොල්ලෝ දුසිල්වන්තයි කියලා චිත්තක්ෂණයක හෝ මම මේ සිල්වන්තකමෙන් උසස් අනික් කට්ටිය පහත් කියලා සීලය හෝ ඉස්සර කරගෙන අත්ත්ුක්කංශන පරවාම්බණයට බැස්සොත් Taman උසස් අනු පහක් කියලා එතනින්ම දුර්වචකමක් ඇති වෙනවා. එතනින්ම අනාථ තත්ත්වයකටපත් වෙනවා. මේ නාථ කරන ධර්මයේ අහන්න නැතුව ඒ උත්තර ඒ පුද්ගලයා කොට ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා සීලය පවා ඒක ඇති වෙනවා. දානෙ ගැන අහන්නම දෙයක් නැහැ. දානෙදී උඟෝදනේ කඩාර පාන. දානෙදී කියාපාන්න හදනවා. ඒ කියාපාන හැම වෙලාවකම වෙන්නේ මොකද්ද? මේ සුවචකම නැති වෙලා දුර්වචකම මතුවෙලා අනවශ්‍ය අනුන්ගේ කනට පීරි ගන්න තත්ත්වයක් ඇති වෙනවා. ඒක ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ. අපි දැන් මේ කතා කරන්නේ සීල සමාධි ප්‍රඥා ගැන. නමුත් සීලය පවා දුර්වච බව පිණිස හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒකදී සුවච බව ඇති වෙන්න නම් Taman සිල්වන්ත වෙන්න වෙන්න වෙන්න යටහත් පහත් ගති නැවෙන ගති ඇති කරගන්න ඕනේ. ඊට පැතිය උගාක් දරුණුයි, වාක් අමාරුයි සමාධිය හරි ගියාට පස්සේ. Taman කරන භාවනාවේදී අරමුණේම හිත පවත්වන්න පුළුවන් ශක්තියක් එනකොට බය දෙක වාඩි වෙලා ඉන්න පුළුවන් තත්වයක් එනකොට විවේකයට කැමැති ගතියක් එනකොට අන් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ නහයෙන් බලන්නේ අනිත් කට්ටිය දිහාචි මම එච්චර භාවනා කරන මට විතරයි සමාධිය තියෙන්නේ මේ කිසි කෙනෙකුට නෑ මේ කට්ටිය තාම ඉන්නේ අර ධන ගාන මනු ගාන තත්වයේ කියලා අර තමන් පිළිබඳව උසස් කොට සලකන අනුන් පිළිබඳව පහත් කොට සලකන තත්වයට ආවොත් ඒකටත් කට ඇරලා කියන්න පුළුවන් දුර්වචකමක් කියලා අනුන්ට මේ පුද්ගලයාට උපදේශයක් දෙන්න පුළුවන් අවවාදයක් කරන්න පුළුවන් තත්ත්වෙ නැති මේ தත්ත්වය ආවට පස්සේ තමන් අනාථ තත්ත්වයකටපත් වෙනවා මොකද හේතුව සත්පුරුෂයෙක්වත් දෙන්නේ නැහැ ඊට පස්සේ උපදෙස් දෙන්න. දෙන්න බෑ. මොකද මේක ඥායට අහන්න නැති තත්ත්වයක් ඇතිලා. ඒ වගේම අපි අනික් කට්ටිය වගේ නෙමෙයි අපි සමතේ නෙමෙයි කරන්නේ අපි විපස්සනා කරන්න කියලා එහෙමත් අංගෙන ගතියක් තියෙනවා. ඒ අහකට පස්සෙත් කවුරුවක් අධ්‍යාප බලා ගන්න ගණන් ගන්න අපි මේ උජලම වැඩෙන් කරන්නේ කියලා ඒත් අර ඒ ගුණයම අනවශ්‍ය මෝල් ගහක් ගිල්ලා වගේ නැමෙන්න බැරි තත්ත්වයක් ඇති කරගන්න. මේ සෑම දෙයකම වෙන්නේ ලස්සන බුද්ධ ශාසනයක් හම්බෙලා වටිනා මනුස්සකමක් හම්බෙලා හොඳ දෙයකට බහැලා ඒක නුහුරට වමතින් අල්ලන්න ගියමින් වෙන දෙයක්. ඒ නිසා නිතරම මතක තියාගන්න ඕනේ සීලයක් Taman තුල පිහිටියාන නැත්නම් සිල්වන්ත වුණා නම් මේ සීලය සාසනික වස්තුවක්. මා තුල ක්‍රියාත්මක වුණාට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි මේ සාසනික වස්තුවක් විදිහට සලකනා මිසක තමන්ගේ පුද්ගලික බුද්ධලයට සින්න කරගන්න යන නරකයි. යම්ම වෙලාවක ශ්‍රද්ධාව, වීරිය, සතිය කියන ධර්ම ටික පෙළ ගැහිලා සමාධිය මතු වුණාන කවදාකවත් නරකයි මේක මගේ සමාධිය කියලා කියාගන්න. මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ සමාධියේ හේතු ධර්ම නිසා හටගත්ත ඵලයක් මේ වෙලාවේ ආවට ඒ වෙලාව ඊගාවෙ මොකද නැති වෙන්නේ ඉඳී කියලා. ආවොත් හොඳයි. නාවත් හොඳයි. අන්න මේ ගතිය නම් සෝච ගතිය තියෙන්නේ. ඒ වගේම යම් වෙලාවක තමයි ධාතු මනසිකාරයට හිත යනවා හේතුපත්‍ය ධර්ම වැටහෙනවා. ලාවට හරි යාන්තම අනිත්‍ය දුක් අනාත්ම වැටෙනවා නම් කවදාකවත් නරකයි ඒක දුර්වචකමක් ඇති කරගන්න. එහෙම නැත්නම් මේ මම උසස්ය අනිත්‍ය පහත් කියන හැඟීමක් ඇති කරගන්න නරකයි. ඒක නිසා ධර්ම පෙර પરම්පරාව විදිහට එnde එnde එnde අර කිරිවදින ගොයන් කරල එnde එnde එnde පහත් වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒක පොළොවටයි පහත් වෙන්නේ. ಗುಣ ගහත් හොඳ නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා. ಗುಣ ගහත් වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න දැල්ල පොළොවට පහත් වෙනවා. මෙව තමයි වැඩෙන ස්වභාවය. මෙව තමයි චරිතයක් වැඩෙනකොට නාටකන ධර්ම වැඩෙනකොට Tamanට වැටෙන්නේ නැති. ඉතින් මේක වෙන ඇත්තෝ ධර්මේ නොදන්න ඇත්තෝ පරි මේ ශාසනයෙන් පිට ඇත්තෝ නෝන්ජල්කමක් විදිහට සලකාවි. මේ කොන්දපණ නැතිකමක් විදිහට සලකන් ඉඳ තියෙන නමුත් සරුවච්චන් වහන්සේ වගේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වඥතා ඥාණය ඇති බුදු පියාණන් වහන්සේ අපට මතක් කරලා දීලා තියෙන්නේ තමන්ට තමන් මෛත්‍රී කරනවා නම් තමන්ට තමන් ස්වార్థය සලකන්න කැමති නම් සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමාන කරණීයන් අත්ත කුසලේන අත්ත කුසලේ කියලා කියන්නේ තමන්ට තමන්ගේ ආත්මය තන වඩා ගැනීම එහෙම නැත්නම් අත්ත කුසලය ස්වార్థේ කැමති වෙනවා නම් ආ ගුණ 14ක් වඩන්න ඕනේ කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තං පදං අභිරමෙච්ච මේ ಗುಣ වඩන්නේ මොකටද සාන්ත වූ මේ නිර්වාණ පදේ ලබා ගැනීමටයි සක්කෝ කියන හැකි හැකි සංඥාව ඇති කරගන්න ඕනේ සක්කෝ උජූච දෘෂ්ටි ඍජු කරගන්න ඕනේ සූජූච ඒක සඳහා දෙපාරක් බලන්නේ නැතුව අපටිවාණීව ඍජු ඒ ගමන යන්න ඕනේ උජූච සූජිච සුවච ගතිය තියෙනවා මේක හරීම අමාරුයි ගුණවන්ත වෙලා ಗುಣ නොපෙන්නා ඉන්න ගතිය. තමලඟ කොච්චර දෝ සීලයක් තිබුණට දුසිල්ලනුන් අතරට ගියාට කවදාකවත් මම සිල්ලන්තයි ඕගොල්ලෝ දුසිල්වතයි කියලා ඉංගියක්වත් නොඑන්න කටයුතු කරන්න සුවච වෙන්න. තමන්ට හොඳ සමාධියක් තියෙද්දි කිසියම් සමාධියක් ගන්න බැරි උද්දච්ච කුච්චෙන් පිරිච්ච ගතියක් පිරිසක් ළඟට ගියාම අර පිරිසත් එක්ක හොඳට සීහිලා පැහිලා කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අර තමන්ගේ තියෙන ඒ ඒ පසද්ධියක් සමාධියක් තියෙන ගතිය පිරිසට නොයගෙන තාලෙට. ඒ වගේම තමයි හොඳට විපස්සනා වශයෙන් තේරෙද්දී මේකේ මතු පිට ධර්මයේ මේක උනාට ඇතුලේ තියෙන්නේ මේකයි හේතුඵල ධර්මයේ මේකයි කියලා ඒවා නොතේරෙන මතු පිට විතරක් බලන පිරිසක් අතරට ගිහාම ඒක තමන් ළඟ තියෙන ගුණය නොපෙන්නවා. ಗುಣ වසාගෙන ජීවත් වෙන ගතිය නොතිබුණොත් තමයි අර මාර බලවේගය ඉස්සර කරන්නේ. එතකොට තමයි මේ සමාජ ධර්ම Tamanට බාධා කරන්නේ. ඒක නිසා මේ සුවච ගුණය දන්නවනම් මුරුදු ගුණය දන්නවනම් අනතිමානී ගුණය දන්නවනම් ඒ පුද්ගලට කිසිම තැනක කිසිම වෙලාවක මොන්නම්මක ප්‍රතිවිරුද්ධ ධර්මයක්වත් බාධක ධර්මයක්වත් එන්න බෑ. හැබැයි ඉතින් මේ කියන මේ සුවච ගුණය මුරුදු ගුණ තටමලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. කඩේ සාප්පුවේ ගිහිල්ලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ ಗುಣ අපිට වඩා කියා ගන්න පුළුවන් ආරෝපණය කර ගන්න පුළුවන් බුද්ධ ආදී උත්තරමෙන් වහන්සලා පෙන්ලා තියෙන ආදර්ශ උපමා මාර්ගය. නමුත් ඒක తాවකාලිකයි. යම්ම වෙලාවක අපේ හිත මේ කියන සුවච භාවයට ඒ අනුව යන මුරුදු අනතිමානී ගුණ එන්නේ කෙලෙස් ප්‍රමාණය මතයි. යම් හිතක කෙලෙස් සහිත නම් ඒ හිත දරතයි. ඒ හිස දල දඬුයි. ඒ හිත වේලිච්ච දර කඩක් වගේ නැමෙන්න කැමති නෑ. නමුත් ඒ වෙනුවට හිත කෙලස් කහට කෙලස් උපක්ලේශ අයින් වුණොත් එnde end end හිත කර්මණය. එnde end end හිත මුරුදු අනුතිමානී බවට පත් වෙනවා. ඒක නිසා ඒ කෙලස් අයින් කරනවා කියන එක අතින් පිළලා අයින් කරන්න බෑ. ඒකට වෙනමම ප්‍රතිපදාවක් රකින්න ඕනේ. ඒ ප්‍රතිපදාව රකින්නකොට තමයි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත ඒ කෙලෙස් දුරු වෙන්න දුරු වෙන්න තමයි කර්මන්නේ භාවයටපත් වෙන්නේ. ඉතින් ඒක සඳහා අපිට ක්‍රම තුනක් සරුවචනanse පෙන්ලා දීලා තියෙනවා. පළවෙනිම ක්‍රමය තමයි මේ පරිඋත් වීතික්කම කෙලෙස් කියන සමාජ නීති කඩන සමාජ සම්මුති කඩන එමතින් අනුන්ට කරදර කරන තමන්ට කරදර කරන මේ මොහොත කරදර කරගන්නා මත්තර කරදර කරගන්නා සිල් කැඩීම නම් වූ පළවෙනි මට්ටම. නිසා සීලයක් නැති වීතිකම කෙලෙස් වලින් බරිත පුද්ගලයා හරිම දලදඬුයි. ඉතින් ඒ පුද්ගලයා වෙන කෙනෙක් කිව්වට අහන්නෙත් නෑ, සුවච වෙන්නෙත් නෑ. ඒක නිසා අපි ඒ ඇත්තෝ හිරේ විලංගුවේ දාලා මරණ දඬුවම් දීලා මොන නීති දැම්මත් කවදාකවත් ඒ පුද්ගලයාට සීලයක් ආරෝපණය කරන්නත් බෑ. ඒ වැඩේ කවදාකවත් හරියන්නේ නැහැ. ඒ නිසා අපිට හරි අමාරුයි අපේ සහෝදරයෝ, අපේ ණයදෑයෝ, අපේ දූ දරුවෝ දුසිල්වත් කියලා අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ වෙනකොට එකක් අපිට කරත හැකි අපිට සිල්වන්ත වෙන්න. ඒ කවුරු දුසිල්වන්ත වුණත් Taman සුසිල්වන්ත වුණාට පස්සේ ඒ ඇත්තන්ගේ අකුසල නිසා Tamanට සිද්ධ වෙන්න තියෙන බාධක ධර්ම ටිකක් අයින් කරගන්න පුළුවන් ගැතියක් තියෙනවා. ඒ සෝච භාවය ඇති වෙන්නේ මේ වීතික්‍රම කෙලෙස් අයින් කිරීමෙන් මුරුදු ගතිය ඇති වෙනවා හිතේ. සීලාචාර ගතිය ඇති වෙනවා. හික්මෙන ගතිය ඇති වෙන්න පටන් ගන්නවා. මේක තමයි අපි ආධ්‍යාත්මික ජීවිතයේ ඉස්සෙල්ලාම සුවච භාවයට අප වෙන තැන කැප වෙන තැන. මෙතෙන්ට එනකොටමත් එකක් කියන්න පුළුවන් සීලය කියන මට්ටමට එනකොට මම කියන මට්ටමේ විතරයි අපිට සහතිකයක් දෙන්නේ. අපි කියන වචනෙට යන්න හම් වෙන්නේ. කිසිම කෙනෙකුට තව කෙනෙකුගේ සීලයක් පිළිබඳව අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්න බෑ. කොටින්ම මට මගේ සීලය ගැනවත් කියා ගන්න බෑ. ඒක නිසා සීලයට යනකොටම තනි වෙන ගතියක් තනි අලියා වාගේ කරන්න වෙනවා. නමුත් සිල්ලුතුන් එකතු වෙනකොට සිල්ලුතුන් අතර සම කියනකොට මහා පුදුමාකාර ශක්තියක් එනවා. නමුත් ඒක මම ඉච්චර වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආද. මොකද මේ අතන සීලය උගන්වන්න මම ඉච්චර මහන්සි වෙන්න ඕන කමක් නැහැ. නමුත් ඊගාවට තියෙනවා මේ පරිඋත්ථාන කෙලෙස් හිතේ නගින නීවරණ ධර්ම පිළිබඳව. ඒක ඉතින් භාවනා ජීවිතේ බොහොම ඍජු මාතෘකාවක්. යම්ම වෙලාවක හිතට රාගය ඇති වුණා නම්, ද්වේෂය ඇති වුණා නම්, නිදිමත ඇති වුණා නම්, උද්දච්ච කුච්ච පහළ වුණා නම්, විචිකිච්ඡා පහළ වුණා නම් ඒක නිකන් වේලිච්ච දරකඩක් වගේ. ඒ හිත අන්තිම දරත භාවයටපත් වෙනවා රළු ඡණ්ඩ පරිසහිතක් බවටපත් වෙනවා. ඊට පස්සේ හිතකින් එහෙම කෙලසිච්ච හිතකින් සතෙක් මරනවා කියන එක හොරකමක් කරනවා කියන එක කාමීත්‍යාචාරයක් කියන එක බොරු කේනම් හිස් වචන පරිවචන කියන එක කිසියම් වෙහසකින් තොරව සිදු වෙනවා. ඒක නිසා අපිට සිදු වෙනවා සීලය ආරක්ෂා කරන්න නම් හිත ඇතුලේ තියෙනා වූ මේ නීවරණ ධර්ම ටික අයින් කරා. නීවරණ ධර්ම ටික අයින් වුණාට පස්සේ හිත විනීවරණ චිත්තං කියලා කියනවා නීවරණයන් තුනී වෙන අවස්ථාවක් කියලා. ඒක සරුවච්චන් වහන්සේ බලලයි මේ වගේ පිළිසකට බණ කියනකොට උන්වහන්සේ බණ කියලා කියලා ඒ හිත් විනීවරණ தත්ත්වයටපත් වුණාට පස්සේ තමයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. උන්වහන්සේ බලනවා එතකොට හිත පෙනෙන හැටි පොතේ සඳහන් කරලා තියෙන්නේ උදග්ග චිත්තම් පසන්න චිත්තම් විනීවරණ චිත්තම් කල්ල චිත්තම් මුදු චිත්තම් කියන වචන ටික. ඒ හිත ගොවිතැන් කරන මිනිස්සයා විතර වී යන්න ඉස්සල්ලා මඩ කලල් කරනවා. පළවෙනි හීයෙන් බින්නගුම කරලා දෙහියෙන් කැට ටික ගාලා තුන්වෙනි හීයෙන් ගන්නවා නිකන් තලපේ වගේ මැටි ටික මඩ ටික හදාගන්න එකට කියලා මඩ කලල් කරනවා කලල් කරන්නේ නැතුව කවදාකවත් පැලයක් හිටවන්නේ නැහැ බිත්තර ගියක් තම්පත් කරන්නේ ඒ වගේ තමයි අපේ හිත දානියෙන් සීලයෙන් සමාධියෙන් තුනී කරලා මෙලෙක් කරලා කලල් කරගත්තට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් තත්යකට එන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා කල්ල චිත්තං කියන එක දැක්කට පස්සේ තමයි ගැඹුරු ධර්ම දේශනා කරන්නේ. ඊගාට කියනවා මුදු චිත්තං කියලා. හිත මුරුදු වෙනවා. කොහොමද මුරුදු වෙන්නේ? කුඹලෙක් අතට අහුවෙච්ච මැටි පිටක් වගේ ඕන පැත්තකට නමන්න පුළුවන් තත්යකට ගන්න පුළුවන්. එහෙම නැතුව මේකමයි සත්‍ය මමමයි හරි අනුන් වැරදි කියන දලදරු ගති කියනවා කවදාකවත් ධර්මේ දරන්න පුළුවන් එකක් ඒක නෑ. උදක්ක කල්ල චිත්තම් මුදු චිත්තම් පසන්න චිත්තම් බුදුමාහාර ප්‍රසන්න භාවයකටපත් වෙන ඒ වෙලාවේ හිත. බුදුහාමුදුරණත් පේනවා ඒ බණ අහගෙන ඉන්න කෙනාගේ ප්‍රසන්න භාවයක් එනවා. විනීවරණ චිත්තම් හිතේ නීවරණ ධර්ම තුනී වෙන්න පටන් අන්නේ හිත තමයි තින්ට පොන කඩදාසියක් වගේ එන ඕනම ධර්මයක් උකහා ගන්න පුළුවන් අවශෝෂණ ශක්තියක් ඇති කරන්නේ. අනික හැම හිතක්ම මුණින් නබපු කල වාගේ නැත්තම් පිරිච්ච වතුර පිරිච්ච කල වාගේ කොච්චර මොනවා දැම්මක්වත් ඒකට අහන්නේ. ඒ මේකට මේ සුවච භාවයට හිත් වදින්න කතාවක් තේරවාදී ඉතිහාසෙ නෙවෙයි මහායාන ඉතිහාසෙන් අරගෙන පෙන්වන්න පුළුවන් හිත් වදින කතාවක්. අන්දක් උඩ ඉඳලා තියෙනවා හොඳ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමක් ප්‍රසිද්ධයි රට රාජ්‍යවලින් මිනිස්සු එනවලු මේ ආන්දරංගෙන් කමටහන් ගන්න. ඒ කන්දපාමල විශ්වවිද්‍යාලයක් තියෙනවලු ඒ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යාපන අංශයේ ප්‍රධාන කතිකාචාර්යවරයාත් හරියම දක්ෂයිලු. එයාත් ඉතින් PhD දෙක තුනක් තියෙනවා ඕනම කෙනෙකුට උගන්වන්න දානවා. හැබැයි යාගෙන් කොච්චර මිනිස්සු ඉගෙන ගත්තත් යනකොට අර හාමුදුරන්ට වැඳලාලු යන්නේ. මේක මේ මහාචාර්යවරට පේන්න බැරිද? මේ මගින් ඔක්කොම ඉගෙනගෙන අන්තිමට අර හාමුදුරන්ට වැඳලා යන්නේ. ඉතින් අහනවලු මොකද කියලා. අප්පු බොහෝම ගුණවන්ත කෙනෙක්. මේ කියලා මිනිස්සු ගඳා ඉතින් මෙයා හිතවල දවසක් ගිහිල්ලා මේ ගුණවන්තකම බලන්න ඕන. මේ කවුද කියලා බලන්න ඕන. නමුත් මෙයා කාලසටහන හැටියට කන්ද නගින්න වෙලාවක් නැති. බොහෝ අවුරුදු ගාණක් බලන් හිටියලු මේ උඩ ඉන්න හාමුදුරුවෝ ගාඩ කියලා වැඳලා ඉන්න කියලා වෙලාවක් නැහැ. දැන් දැඩි අධිෂ්ඨානයක් කරන දවසක උඩට ගිය වෙලාවට පස්සේ අර හාමුදුරුවෝ ඉන්න ආවාසයට ගියාම කවුරක්වත් නැතිලු බේට එළිය. මෙයා දොරට තට්ටු කරා. ඒ පුංචි කවුලුවක් තිබිලා ඇරලා ඉවර වෙලා මේ ආම්දුරු ඇහුවලු කවුද කියලා. ඒ දවසේ කලු මම මේ පල්ලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය. දුරු ඇහුවලු දඩස් කරා. මෙයාට දැන් මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා කට්ටියට කිව්වලු ඔය කියන ආම්දුරු මෙන්න මෙහෙම කෙනෙක්. මම ගියාට පස්සේ මෙහෙමයි සැලකුවේ. කියලා ඊට පස්සේ කිව්වලු ඒ ස්වාමීන් වහන්සේගේ ඒක තමයි ඇති. නමුත් ඔබට අවශ්‍ය නම් ධර්මේ නැවතත් යන්න කියලා. දවස් 3ක් ගියාට පස්සේ අර හාමුදුරුවෝ දෙවෙනි දවසේ ජනේලේ ඇරියලු තුන්වෙනි දවසේ දොර ඇරියා. දොර ඇරියට පස්සේ දැන් මහාචාර්යවරයා ඉතාම බයෙන් දැන් මේ හාමුදුරුවෝ එළියොත් මොනව කරන්නේ? ඉතාම බයෙන් ගියාට පස්සේ ඉඳ ගන්න තැනක් නැහැ මේ මහාචාර්යවරයා බිම වාඩි වුණා. පාරණට පස්සේ ආන්දරේට ගිහිල්ලා හාමුදුරුවෝ පීඩිසකෝප්පක් ගන්නලා අතේ තිබ්බා. දැන් මේ මහාචාර්යවරයා දන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් මොන හරි කරලා එලව ගත්තොත් කියන බයට බාරගත්තලුවට. දැන් පිසු කොප්පේ අල්ලගෙන මේ මිනිහට ආම්බරේ ගිහින් වල වතුර පෝච්චයක් දෙනවා. තේ පෝච්චයක් ගන්නවා. ග්‍රීන් ටී වෙන්නයි. පෝච්චෙට වැක්කේනවා. කොප්පෙට වැක්කේනවා. ඉතින් මහාචාර්යලා බොහෝ බයෙන් පක්ෂව බලාගෙන අල්ලගෙන ඉන්නකොට දැන් ඔන්න කෝපෙ පිරුණා. කෝපෙ පිරුණාට පස්සේ දිගට වක් කරනවා. දැන් පීරිසේ පිටලා දැන් මෙයාගේ කෝට් එකට වැටෙන්න ඔන්න මෙන්න කියනකොට ස්වාමීන් වහන්සේ ඇඟට වැටි කිව්වා. ඊට පස්සේ කවලු ඕක හිස් කරගෙන ඉන්න හිස් කරගෙන ආවෙ නැත්නම් ඇඟට හිරෙනවා ඒ වගේ තමයි ඔබතුමාගේ හිත කුණු කන්දල් වලින් පිරීලා තියෙන ඕක හිස් කරගෙන આવොත් බණ ටිකක් කියන්න මහාචාර්යවරුන්ගේ හිත කුණු වෙලා තියෙනවා කිසියම් කීකරුකමක් නැහැ සුවචකමක් නැහැ එදා තමයිලු ඒ හාමුදුරුවන්ගේ බණ උගන්වන ක්‍රමයේ මහාචාර්යවරයා දැනගත්තේ. ඒ නිසා බුදුහාමුදුර ළඟට යනකොට, ධර්මයේ ළඟට යනකොට, සංඝයා ළඟට යනකොට ඒ පිරිච්ච කුණු වෙච්ච හිතක් අරගෙන ගියාට කාටවත් මොකුත් කරන්න බෑ. ඒක හිස් කරලා ගෙනියන්න ඕනේ එන දෙයක් දරා ගන්න. ඉතින් මේකට සුවච කමව. ඉතින් මේ හිස්කම මොනවාක්වත් නැති මිනිහට ඉබේ හම්බ වෙනවා. පඬිතයාට බොහොම අමාරුයි. පඬිතට අස්කරන දේවල් වැඩි. ධනවතාට අස්කරන තියෙන දේවල් වැඩි. කුලවතාට අස්කරන තියෙන දේවල් වැඩි. ඉතින් ඒකට බණ අහන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ මතක් කරනවා කුලවන්ත වෙන්න. ධනවන්ත වෙන්න, උගත් වෙන්න, වෙලා සුවිච වෙන්න. එතකොට ගුණවන්ත මේ නැති ධනවන්ත නැති කෙනාට වැඩි වගකීමක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඒ ගුණේ ඇති කරගෙන ඒ ගුණය නොඅඟවා ගත කරන ගතිය. එච්චරයි අපි යෝගාවචරය වශයෙන් දැනගන්නේ. ඒ සුවචකම නැතුව අපි අඟ උස්සන්න පටන් අරගත්තා. මමත් දන්නවයි කියලා කවදාකවත් ගුණවතෙක් අපිට ධර්ම දෙන්නේ නැහැ දී ගන්න බැරුව යනවා. එක් කන්තෝරක වැඩ කරාලු මිනිස්සේ ඒ මිනිස්යාගෙන් ප්‍රශ්නයක් අහගොම එයා කරන්නේ අපිට ප්‍රශ්නයක් අහන මිසක කවදාකවත් උත්තර දෙන්නේ නැහැ. ඉතින් මේක ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ කන්තෝරට ආපු අලුත් මහත්තයෙකුට කිව්වලු අපෝ එයාත් එක්ක බොහොම හරි හැසිරෙන්න. එයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් අඩු ගන්න එයා ප්‍රශ්න තුනක්වත් ඔබෙන් අහයි එච්චරයි කියලා. ඉතින් මේ මාත් විශ්වාස කරන්නේ නැතුව අර පුද්ගලයාකට ගිහිල්ලාලු මහත්තයෝ මහත්තයාගෙන් එක ප්‍රශ්නයක් අහුවොත් මහත්තයා ප්‍රශ්න තුනක්වත් අහනව නේද කියලා අහනකොට කවුද මමද කවුද කිව්වේ කියලා. මොනවද දුර්වචකම කියලා කියන්නේ. අපි ළඟ තියෙන ඌව තමයි. ඒ නිසා අපිට ධර්මය අවශ්‍ය නම් අපි භගවා ජානාති අහං නජානාමි කියන පදේ තේරුම් ගන්න. දන්නේ බුදුහාමුදුරෝ අපි දන්නේ නැහැ අපි ළඟ සෝචකම තියෙනවා. මම අර කියාගෙන ආව කතාව මොකද්ද? ඒ ಗುಣ පටවගෙන තියාගෙන හිටියත් වැඩි කල් අල්ලන්නේ සෝච වෙන්න ඕන වුණාට සෝච වෙන්න බෑ. ඒ සෝච ගුණ ඇඟට වදින්න නම් අඩු ගානේ නීවරණ ධර්ම පහ හිතෙන් අයින් වෙන්න. හිතෙන් අයින් වෙනකොට අනිවාර්යයෙන් මේ නීවරණ නැති හිත කල්ල චිත්තං මුදු චිත්තං උදබ්බ චිත්තං පසන්න චිත්තං විනීවරණ චිත්තං කියන විදිහට ඕන කෙනෙකුට උදව් කරන්න පුළුවන් හිතක් වාඩපත් වෙනවා. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි ආනාපානට හිත දාන. දාන වේලාවේදී අපේ හිත නීවරණ සහිත වෙන්න පුළුවන්. මොකද අපි ඉන්නේ සාමාන්‍ය චිත්ත වීදියේ. නමුත් යම් වෙලාවක අපි හිතමු <clears throat> මතුවෙන මතුවෙන ආස්වාසයක මතුවෙන මතුවෙන ප්‍රස්වාසයක හිත හිතයි කියලා. ඒ හිත හිතිනකොට ආස්වාස ප්‍රස්වාසයත් එක්ක ඇසුරක් ආස්වාස ප්‍රස්වාසයේ සමග සුහද භාවයක් මෘදු භාවයක් ඇති වෙනවා. උච්ඡන්නව ආසන්නව ආනාපාන කිට්ටුවේගෙන කිට්ටුවේගෙන යනකොට යනකොට ආනාපානෙ තුනී වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ හිතේ තදින්ම බලපාපු කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්ම ටික ටික දුරු වෙනවා මොකද හිතයි ආනාපානයයි ඇර ඒ දෙක අතර ඉඩක් නැහැ. හොඳටම කිට්ටු වෙලා ආනාපානෙ පේ. එතකොට නීවරණයෙන් ඉඩක් නැති වෙනකොට ආනාපානයම ප්‍රකට වෙනකොට නීවරණ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දුරු වෙන්න පටන් ගන්නවා. අන්නේ දුරු වෙන්න පටන් අර ගන්නකොට නීවරණ වලම සංසාරේ ගත කරපු විනීවරණ හිතක් කියන එක දන්නේ නැති කෙනාට මහා පාළුවක් තමයි දැනෙන්නේ. මහා නෝරු ගතියක් තමයි දැනෙන්නේ. මේ මොකද වෙන්න හදන්නේ කියලා මේ අලුත් தത്വෙට මොන දිගන්න බැරි වෙනවා. එතකොට සැක පහළ වෙනවා. සංකා පහළ වෙනවා. බය පහළ වෙනවා. අසරණ ගති පහළ වෙනවා. වැරදිලාද කියලා හිතෙනවා. සතිය නැද්ද කියලා හිතෙනවා. සමාධිය නැද්ද කියලා හිතෙනවා. මොකද මෙතෙක්කල් නැති අර විනීවරණ හිත අත්දකලා නැති නිසා. ඒ නිසා ඒ බුද්ධලයට හරියට භාවනා කරනකොට ගුරුවරයා හම්බ වෙලා මෙන්න මේ කාරණාව මේ තාලෙටම කියා ගන්න පුළුවන් කමක් එන්න ඕනේ මම ආස්වාසයට හිතේ දුවා ප්‍රස්වාසයට හිතේ දුවා ආස්වාස ප්‍රස්වාස දිගේ යනකොට ආස්වාස ප්‍රස්වාසයේ හිත নিমগ্ন වෙනකොට ඒකට හිත බැස ගන්නකොට නුහුරු ගතියක් ඇති වෙනවා අසරණ ගතියක් ඇති වෙනවා කියලා කිව්වොත් ගුරුවරයා තේරුම් අර ගන්නවා මතක් කරනවා ඒකට සූදානම් වෙලා යන්න මේක තමයි අපි සංසාරයේ ඉස්සෙල්ලාම වාගේ මේ නීවරණයන්ගෙන් තොර හිත කෙලෙස් රහිත හිත දකින වෙලාව සැකන මේක පිළිබඳව අසරණ ගතිය බය ගතියක් ඇති වෙනවනම් ඒ වෙලාවේ තමන්ගේ හිතේ රාගය තියෙනවද කියලා බලන්න කියනවා. ද්වේෂය තියෙනවද කියලා බලන්න කියනවා. මෝහය තියෙනවද කියලා බලන්න කියනවා. සැක આવොත් නින්දට වැටුනොත් මෙවා නැති දෙයට අලුතෙන් රාග දෝෂ මොහ ඇති කිරීමක් තමයි කරන්නේ. මගේ වචනෙන් කියනවා නම් පෑදීදියට බොරදියකට කිරීමක් තමයි කරන්නේ. නමුත් හොඳට බැලුවොත් ආනාපාන යේම හිත පවතින වෙලාවේ ඒ ඉස්සරහින් තියෙන ආනාපානේ මට වේවා කියලා රාගයක් එන්නේ නැහැ. මොකද මේ රාග කරන්න දෙයක් නෙවෙයි ආනාපාන කියන්නේ. මේක මට නොවේවා මේක නොදකින්න පුළුවන් කියලා ආනාපානය පිළිබඳ ද්වේෂයක් එන්නේ නැහැ. ආස්වාස කරන වෙලාවේ මේක ආස්වාසයේද ප්‍රස්වාසයේද කියලා කලකොල භාවයක් එන්නේ. ප්‍රස්වාස කරන වෙලාවේ මේක ආස්වාසයේද එතන ප්‍රස්වාසයේද කියලා කලකොල භාවයක් එන්නේ. ආස්වාස වෙලා ආස්වාස දන්නවා ප්‍රස්වාස වෙලා ප්‍රස්වාස දන්නවා. මෙහෙම වුණත් මේ తত্ত্বය Tamanට තේරෙන මට්ටමට එන්න නම් දිගින් දිගට දිගින් දිගට මේක චිත්තක්ෂණ රාශියක් යනවා. යනකොට යනකොට යනකොට තමයි අපි මේ නීවරණයන්ගෙන් තොර තත්ත්වය ඇති වෙලා තියෙන්නේ මේක නෙවෙයි අමාරු දේ මේක බාර ගන්න එක. මෙතෙන් මේ භාවනා කරන හැම කෙනෙක්ම ඇවිල්ලා තියෙනවා ඒක පිළිබඳව මට හැකියාවක් නැහැ. නමුත් හැමදේනම කරන්න මේක ප්‍රතික්ෂේප කරන එක. මේකට දුර්වච වෙන එකයි. මේකට සුවචව මෘදුව අනුතිමානීව මේකට නිසිනින්ද වඩා ගන්න දෙන්නේ මොකද සංසාරේ පුරාම අපි මෙහෙම දෙයක් එහෙම නැත්නම් මෙච්චර ඉක්මනට මිනිවර්ණ හිතක් හම්බ වෙයි කියලා අපි දන්නේ. මොකද සර්වචන්සේ සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නකොට ආනිසංස හතක් කියලායි අතිපට්ඨාන කියලා දෙන්නේ. ඒකායනෝ භික්කවේ අයම් මග්ගෝ පුත ආයකාන භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය සත්‍යාගේ විසුද්ධිය පිණිස ඒකායන මාර්ගයට අපි බහැලා තියෙනවා මේ ඉස්සල්ලාම මේ කෙලෙස් වලින් විසුද්ධිය ලබන වෙලාව අන්න ඒක අත්දකලා ඒක Tamanට ඒක Taman අභිෂේකේ ලබාගෙන ඉදිරියට යන්න නම් කොළමොළ ගති තියාගන්න බෑ. මෙන්න මේකට යථාර්ථ පහත් බවකින් මේක දියුණු පවුණු කරගන්නවයි කියන එක සෑහෙන අභියෝගයක්. එහෙම නැත්නම් කියනවනම් මෙතනදී නින්දට වැටෙන්නේ නැතුව, සැක උපදවා ගන්න නැතුව, හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව, ඇත්ත කරලා භාවනා කඩා ගන්න නැතුව මේක දිගට ගෙනියන්න නම් සෑහෙන මේ මුරුදු ගුණයක් තියෙනවා. එහෙම නැත්නම් මේ අවස්ථානෝචිත ප්‍රඥාවක් තියෙනවා. අන්න ඒකට ගියාට පස්සේ තමයි මේ යෝගාවචරයට ඉස්සෙල්ලාම මේ භාවනාවකින් ලැබෙන ප්‍රීතියක් සුඛයක් අත්දැක ගන්න පුළුවන්. ඉන්නේ අපි ඒක අද ධර්ම සාකච්ඡා කරලා අතු කරගත්තා. අපි හිතමු මේක පුරුදු කරගත්තයි කියලා. මේක පුරුදු කරගෙන තව ටිකක් ඉස්සරහට යනකොට පැය භාගේ හැමාරේ Tamanට මේ විනීවරණ නීවරණයන්ගෙන් තොර හිත අත්දැක ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. නූලක් අල්ලගෙන ඒ නූල දිගේම අතහැරගෙන යනවා වගේ සතිය දිගට පවතිනවා. මම මෙතනින් අදහස් කරන්නේ සතිය පවතිනවා කියලා කියන්නේ ආනාපානෙම පවතිනවා කියන. නමුත් ආනාපානෙන් හිත පිට ගියා නම් පිට ගිය බවට සතියක් තියෙනවා. සද්දයක් ඇහෙනවා නම් සද්ද ඇහෙන බවට සතියක් තියෙනවා. හිතවිල්ලක් ආව නම් හිතවිල්ල යන බවට සතියක් තියෙනවා. වේදනාවක් ආව නම් වේදනාව දැනගන්න සතියක් තියෙනවා. ඒව නැති වෙලාවේ ආනාපානෙ තියෙන බව දැනගන්න. මෙතෙන්දී එක දිගට ආනාපානෙ තියෙන්න ඕන කමන්නේ. නමුත් එන බාධාව බාධා වශයෙන් ගන්න. ආනාපානෙ තියෙනකොට ආනාපානෙ කියනවා දන්නවනම් අර ඇති කරගත්ත සතිය මේ වැටි වැටි ඇවිදපු දරුවා දඬුවට අල්ලන්නේ නැතුව කෙලින්ම යන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා මේ තත්ත්වයටපත් වෙන වෙලාවෙදිත් යෝගාවචරයා සුවචව කියන දේ අහලා උපදේශ පිළිපැද්දේ නැත්තම් චෝදනා කරගන්නවා Tamange භාවනාවට මට ඉස්සර කිසිම හිතවිල්ලක් නැතුව භාවනා කරා දැන් මට හිතවිලි බහුලතාවක් පේනවා මට මේ ඇඟේ තියෙන වේදනාව වෙනසට වැඩිය දැනෙන ගතියක් තියෙනවා මට මේ පටිගින ශබ්ද කන පීරි ගන්න සතියකට එනවා වගේ තේරෙන පටන් ගන්නවා. මේක ඇත්තටම මේ වේදනා ශබ්ද හිතවිලි බහුල වීමෙන් වෙන දෙයක් නෙවෙයි. හිතේ සංවේදීකම වැඩි වීම නිසා සතිය අඛණ්ඩ වීම නිසා සිදුවෙන දෙයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ ඉස්තර වෘත්තක් තිබුණ අවුරුද්දකට සැරයක් ගෙවල් වල හුණු ගන්න ගත්තා. ඒ පොඩි දරුවෝ ඉන්න ගෙවල් වල පොඩි දරුවෝ අත ගන්න මට්ටමේ හරියට පිටිය කැත වෙලා තියෙනවා තෙල් කුණු ගෑවිලා අඟුරු වලින් ඇඳලා කටුම කැලි අතුල්ලලා ඒක කුණු ගෑවිලා තියෙනවා. අන්නේ වැනි පිටියක කුණු ගෑවට පස්සේ පුංචි ටිකක් හරි වැටුනොත් එහෙම බොහෝම කැපිලා පේනවා. කුණු ගහන්න ඉස්සලා දවසේ කොච්චර කුණු ගෑවුණත් ඒ තිබුණු කුණට අලුත් දෙයක් නෙවෙයි. නමුත් කුණු ගෑවට පස්සේ දවසේ පුංචි ටිකක් හරි වැටුනොත් අතත් තිබුණොත් අර ලස්සන වෙච්ච සුදු පිටියට අර කුණු තිත ලොකුවට කැපිලා පේනවා. ඒ වගේ තමයි අපේ හිත පිරිසිදු වෙනකොට වෙනකොට වෙනදා නෑ නෑ හැංගිච්ච නැති හිතවිලි ඇඟෙන්න පටන් ගන්නවා. නොදැනෙන හිතේ වේදනා දැනෙන්න පටන් ගන්නවා. නොදැනෙන නෑ එන සද්ද ඇහෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරය හොඳට ගුණය පැත්තේ වර්ධනය වෙන පැත්තෙන් බලන ගියොත් ගුරුුරු කියන්නේ මොකද්ද? සද්ද තියෙද්දි, වේදනා තියෙද්දි, හිතවිලි තියෙද්දි ආනාපානෙ පුළුවන් නම් දිගට කරගෙන යන්න. මෙන්න මෙතෙන්දිත් යෝගාවචරගේ යම් ප්‍රමාණයක මුරුදු ගතියක් ගතියක් අනතිමානී ගතියක් සුවච ගතියක් ඕනේ මගේ සතිය කියලා කියන්නේ 100%ක්ම ආනාපානෙම නෙවෙයි ආනාපානෙට හිතවිලියාවත් හිතවිල්ල සතියට යටත් වෙනවා නම් ඒකෙන් බාධාවක් නැහැ වේදනාවක් ආවට වේදනාව දරා කියාගෙන ආනාපානෙ ඉන්න පුළුවන් නම් ඒකට සතියට බාධාවක් නැහැ සද්ද ඇහුණත් ඒ සද්ද ගණන් නොගෙන යන්න පුළුවන් නම් සතියට බාධාවක් නැහැ කියලා මේ සතිය වඩා ගන්න නම් අඛණ්ඩ කරගන්න නම් දිගට පවත්වන්න නම් මේ බාධක ඉවසන ගතිය. බාධක තිබුණා සතිය තියෙනවනේ කියන ගතිය ගන්න පුළුවන්. මෙන්න මේ දිගේ යනකොට පුංචි පුංචි බාධක මැද සතිය පවත්තන්න යනකොට සක්මන තමයි හුඟක්ම පාඩම කරන්නේ. මොකද සක්මනේදී අත් එක අරගෙන සද්ද ඇහිමින් කරද්දි සතිය පිහිටනවා. පරියන්කේ ඒ වගේ මේ අර වැටි වැටි ගිය දරුවා දඬුවට අයින් කළ කෙලින් ඇවිදින මට්ටමට එනවා. අන්න එතනදී 100ක් ආනපන ඊළඟ ගියොත් හෝ කිසිම සද්දයක් මට ඇහෙන්න බෑ කියන විදිහේ ඔලමුල ගතියෙන් පටන් ගත්තොත් බාහන වැඩි. අන්න ඔක ඉස්සරහට යනකොට යනකොට යෝගාවචරයට තේරෙන්න පටන් අර ගන්නවා මේ සංඥා අපේ හිතේ තියෙන සංඥා නැත්නම් අපිට ඉන මේ ඇඳිනි මේක බාධාවක් වශයෙන් අඳුර ගන්න පුළුවන් සාධකයක් වශයෙන් අඳුර ගන්න පුළුවන් හොඳක් විතර දැනගන්න පුළුවන් නරකක් විතර දැනගන්න පුළුවන් ගතිය ඒක හිතේ තියෙන එකක් බාහිරින් එන එකක් නෙවෙයි. අන්නේ විදිහට මේ සංඥා වේදනා පිළිබඳව අර සතිය දිගේ ඇතුළට යනකොට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා ඒක වෙන සිද්ධිය මොකක් වුණත් අපි ඒකට දෙන අර්ථකතන ඒක ගැන අපි සලකන්නේ හොඳත් නරකද කියන එකේ මෙලෙග් ගතියක් ඒකට ලෑස්ති වෙන ගතියක් නැතුව විපස්සනාවක නම් වර්ධනයක් බලාපොරොත්තු වෙන තමයි මොන බාධාවත් වුණත් Tamanට ඕනේ සතිය පවත්තන එකයි සමාධිය පවත්තන එකයි මිසක ආනාපානෙ දිගට පවත්තන එක නෙවෙයි. උපමාවක් විදිහට සර්වඥාන්සේ පෙන්වන්නේ ලෝකේ ඉන්නා වූ තානත්ම දක්ෂ ජනපද කල්යාණි ඇවිල්ලා යම් රාජධානියක සින්දු කියනවා නටනවා කියලා ප්‍රසිද්ධ කෙරුවොත් සම්දර්ශනයක් තියෙනවා කියලා ප්‍රසිද්ධ කෙරුවොත් සල්ලාලයෝ හරියට එනවා. ඇවිල්ලා ඉතින් ඒ අත්තු නටන්නයි ඒ ඒ ඒ සංදර්ශනය අගය කරන්න පටන්. ඒතකොට විශාල පිරිසක් එකතු වෙලා අර සංදර්ශනේ බල බලා ඉන්නකොට රටේ රජුරෝ අපරාධකාරයෙකුට දඬුවමක් දෙනවා. මේ මිනිස්සු නටද්දි මේ සින්දු කියද්දි තෙල් කලයක් පුරවලා ඔලුව උඩ තියලා මේ කඳුලක්වත් වැටෙන්නේ නැති වෙන විදිහට මේ සෙනඟ මැටි ඵලයක්. කඳුලක් හරි හැරුණොත් එතකොටම ගහලයා පිටිපස්සේ ඉන්න බෙල්ල ගලලා. ඉතින් මේ මිනිස්සයා දන්නවනම් මේ මිනිසුන්ගේ තියෙන්නේ රසකාමී, දස්සනකාමී, නටන ගතිය. මට තියෙන්නේ ඔළුව හොල්ලන්න නැතුව තෙල් කඳුලක් හලා ගන්න නැතුව එකටට යන එකයි කියලා දැනගත්තොත් අන්න ඒ වගේ යෝගාවචරය දැනගන්න ඕනේ ලෝකයේ තියෙන හැම සංඥාවක්ම හැම වේදනාවක්ම උඩ දාන්න පටන් ගන්නවා. ඒ කොච්චර උඩ දැම්මත් මගේ මේ සති ධාරාව සතිය හලා ගන්න නැතුව යන එකයි කියලා ගත්තොත් එතනදී යෝගාවචරයට මෝල් ගහක් වගේ වැඩ කරන්න බෑ. කඩුවක් වගේ වැඩ කරන්න බෑ. බොහෝම නැමෙන සුළු ගතියක් අවශ්‍ය කරනවා. උපමාවකට කියන්නේ කොච්චර සුළු සුළු ගක් ආවත් කිතුරු ගස් පොල් ගස් වැටුණට උණ ගහ වැටෙන්නේ. උණ ගහ උගලගේ එන දිහාවට නැහැ. එහෙට නැනකොට එහෙට නැමෙනවා මෙහෙට නැමෙනකොට මෙහෙට නැන්සා උණ ගහ වැටෙන්නේ. අනිත් වගේ යෝගාවචන මේ මුරුදු ගුණය, සුවච ගුණය, අනුතිමානී ගුණය නැතුව මට මේ සියල්ලම මට ඕන විදිහට හැදෙන්න ඕනෑ කියලා මවාගත්ත මතිමතාන්තර මත ගියොත් කවදාකවත් ඒකට යන්න විශේෂයෙන්ම චිත්ත සංඛාර කියන මේ වේදනා සංඥා කියන චෛතසික දෙකත් එක්ක වැඩ කරන්න නම් බොහෝමත්ම නැවෙන සුළු ගතියක් බොහෝමත්ම සුවච ගතියක් පෙන්වන්න ඕනේ ඒකට පෙන්වන්නේ මේ වතුර වගේ වෙන්න වතුර කොයි භාජනයට දැම්මත් භාජනේ හැදේ ගන්න වතුර කවදාහක්වත් කියන්නේ මට ත්‍රිකෝණාකාර භාජනයක ඉඳලා හතරස් භාජනයකට යන්න බෑ කියන්නේ නිසා යෝගාවචර හිත පටන් ගන්නකොට ඔලොමොල ගොරෝසු දෙයක් වුණාට එන්න එන්න සීලයෙන් පටන් මට්ටම් වෙලා එනකොට සමාධියෙන් මට්ටම් වෙලා විපස්සනාවට යනකොට පුදුමාකාර මෙලෙක් ගතිය ඇති කරගන්න වෙනවා. ඒ වැනි මෙලෙක් ගතියක් නැතුව කවදාකවත් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එකක් අන්ත දෙක අතරිනවා කියන එක කියන්න අමාරුයි. ඒක නිසා මේ යෝගාවචරයා එnde එnde එnde දැන් වාලේ දැන් කාලේ වචනෙන් කියනවනම් ආයෙත් අර උප්පත්ති කාලේ තිබුණු ලදරු හිතක් ඇති කරගන්න. අපේ පොතේ සඳහන් කරලා තියෙන ලදරු සාමණේරයයි කියලා. අවුරුදු 60ක මිනිහෙක් පැවිදි වුණත් එයාට කියන්නේ ලදරු සාමණේරයයි කියලා සම්පූර්ණ සාසනික ප්‍රතිපදාව ඉගෙන ගන්නේ අනික් සබ්‍රක්‍මචාරින් වහන්සේලා එදා හත් දවසක් හත් අවුරුදු සාමණේර කෙනෙක් වුණත් Tamanට වැඩියෙන් වැඩිමල් නම් එහාට යටත් වෙලා තමයි පහනකම ඉගෙන ගන්න. එන්නේ සුවච ගතිය ඊ타මත්ම උග්‍රව අවශ්‍ය කරනවා විපස්සනා වැඩනකොට. ඒකෙන් තමයි අපි දැනගන්නේ ඕනම තැනකට ගැලපෙන ආකල්ප සම්පත්තිය. ඒක ගැන කියනකොට සමහර වෙලාවකට කියනවා යෝගාවචරයට ඌරෙක් වගේ හොටක් තියෙන්න. දෙන ඕන ජරාවක් කාලා බේරෙන්න දැනගන්න. මොනරෙග්ගේ වගේ ගෙලක් තියෙන්න ඕනේ හැමදේම හොඳට බලන්න පුළුවන් ගතියක් තියෙනවා. කුකුස්සෙක්ගේ වගේ අස් දෙක ඇස් දෙකක් තියෙන්න ඕනේ. තියෙන දේ විනිවිද දකින්න ඕනේ. ඔටුවෙක්ගේ වගේ මොල්ලිය තියෙන්න ඕනේ කාන්තාරේ කොච්චර ගියත් වතුර ඉල්ලලා අඬන්න එපා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ ඇති කරලා දීලා තියෙන යෝගාවචර ක්‍රමයේදී. ඒ නිසා කිසිම තැනක යෝග ජීවිතයේ අයිතිවාසිකම් සඳහා සටනක් නැත. අයිතිවාසිකමක් කතා කරා නම් යෝගාවචර ක්‍රමය අනාථයි. අයිතිවාසිකම ගැන කතා කරා නම් අපි අසරණයි. අපිට තියෙන මනුස්ස ජීවිතය අපි යෝගාවචර ජීවිතයක් බාටපත් කරගන්න නම් අපි හැම වෙලාවෙම හැකි සංඥාවක් ඇති කරගන්න ඕනේ මේ தത്വයේදී මට මගේ සතිය නඩත්තු කරන්න පුළුවන්. මේ தത്വයේදී මට සමාධිය නඩත්තු කරන්න පුළුවන් කියන හැකි සංඥාව ගන්නවා මිස මට අරක නිසා බෑ මේක නිසා බෑ කිව්වොත් කවදාකවත් ඒ යෝග ජීවිතය ඉස්සරහට යන්නේ නැහැ. සරුවචන් වහන්සේ ඒ බුදු වෙන්න නැහැ සක්විත රජ වෙන්න රජ වෙන්න වාසනාව තිබුණ කෙනා සුද්ධෝදන රජුරෝ දැනගෙනම දෙන්න තියෙන සෑම සැප සම්පතක්ම දුන්නා හතර පෙර නිමිති නොදකින්න. නමුත් හතර පෙර නිමිති දැකලා ඔක්කොම තැහැරලා ගිහිල්ලා ඉස්ලාම් දාසේ පින්නපාත ගිහිල්ලා ඒ පාණ්ඩව පර්වතයේ හැවතිලා පින්නපාත පාත්‍ර ජීවිතය දිහා බලනකොට බඩවල් නගරේ කටෙන් ආවයි කියලා කියනවා. මෙච්චර කල් දිව්‍යාංගනාව වගේ හිටපු කුමාරිකාව හතර අතින් පවන්සලද්දී හඳුන් කිරිපැන් ගාති රාජභෝජනේ රාජ භාණ්ඩවල වරඳපු බුදුහාමුදුරන් මේ සිද්ධාර්ථ කුමාරයන්ට අතනින් මෙතනින් හම්බෙච්ච එක එක බද්ද කළා. බඩවැල් නගරේ කටෙන් ආවයි කියලා කියනවා. මේක කොහොම වලදන්නද ඊට පස්සේ හිත අදිස්ථාන කරගත්තලු. දැන් තියෙන්නේ මගේ ජීවිතේ පරපටිපද්ද ජීවිතයක්. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. පිට පිට පිට පිට වරදලාලෝ අදිස්ථානෙ ගත්තේ මම මේකට යන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව පැවිද්දන්ට දස ධම්ම සූත්‍රය හැමදාම කියන්නේ. හැමදාම කියන්නේ කියන කියනවා. පරපටිපත්තාමේ ජීවිකාති අභින්නම් පච්ච වේකිතාපා. මේ කිසියන්ට දිනව මහා අම්මුතුන අම්බුවක්. අපි හම්බ කරගෙන කනවා කියන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කැමති නැහැ අපේ ජීවිතේ පරිපරිපත්තයි කියලා කියන්නේ. ඉගෙන ගමක් හිතට ගන්න කැමති. මහාන වුණාට පස්සේ සූද්ධ වශයෙන්ම හිඟන්නා. හැබැයි මහා නම්බුකාර හිඟන කමක් අපට තියෙනවා. ලොකුසාන් දින්න කාලේ කියනවා නම අපිට බුදුහාමුදුරෝ දීලා තියෙන හිඟනකම මහ පුදුම හිඟනකම දීලා වඳින හිඟනකමක් තියෙනවා. අනිත් කිසිම හිඟන්නේකට දීලා වඳින්නේ නැහැ දීලා ඵලයන් යන්නේ කියනවා. අපිට හම්බෙලා තියෙන හිඟනකම දීලා වඳින හිඟනකම කවදාකවත් මේක මාන්නයට ගන්න කරන්නේ මාන්නයට ගත්තොත් කවදාකවත් වෙන කෙනෙකුට භාවනාවක් හරියන්නේ නැහැ. මහානකමක් හරියන්නේ නැහැ. දේශපාලනඥයෙක් නම් වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ සිල්මනෝරිට ගැරිච්චාම අනික්කත්ව ගිය බව නතන නෙවෙයි. නමුත් මේ අතන අවශ්‍ය නම් ආකල්ප සම්පත්තියක් ඇති කරගන්න විපස්සනා කරන්න එහෙම නැත්නම් යෝගාවචර ගතිය ඇති වෙන්නේ. ඔය මාන්නක්කාරකම් ටික පොඩ්ඩක් පැත්තකින් තියන්න. විශේෂයෙන්ම පරියන්කේදී පැත්තකින් තියලා අද උපන් දරුවෙක් වාගේ මම දන්නේ සරුවච්චන් වහන්සේට වැටහෙනවා මේ දීලා තියෙන උපදෙස් ටික මම කරන්න ඕනේ කියන හැඟීමක් ගන්න නැතුව තමන්ගේ පඬිතකම් තමන්ගේ හිතේ තියෙන මතිමතාන්තර ක්‍රියාත්මක කරන පටන් ගත්තොත් විපස්සනා භාවනා තමයි ලේසිම ක්‍රමයේ පිස්සු වට ගන්න. කෙටි ක්‍රමය. ඒක නිසා දවසක් අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා මහත් එක්ක ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ භාවනා කරලා පිස්සු හැදෙනවා කියලා කතාවක් ලෝකේ තියෙනවා. ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා කුසාන්සේ ඈන්දට ඒච්චලා කිව්වා මහත්තයෝ භාවනා කරලා පිස්සු හැදෙන නෙවෙයි පිස්සු භාවනා කරනවා කියලා. වෙන දේවල් කරන්න බැරි වෙනකොට භාවනාව පටන් අර ගන්නවා මේ බුදු සුවච ගුණයක් දන්නේ නැහැ. බහුසුතකමක් නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැහැ. සීලයක් නැතුව අනාථ කරන ධර්මයකට ගිහිල්ලා කාටවත් කරන්න බැරි විශාල භාවනාවක් කරනවා කියලා කියනවා. ඒක නිසා භාවනා කරන මේ පිළිස ඊට වැඩිය වෙනස් නේ. මේගොල්ලෝ එහෙම කාටවත් කියා පාණ්ඩ අපකක් කියන්නේ. නමුත් මේ ඇත්තන්ට වුණත් ඔය කියන සීලේ හැමදාම අලුත් වෙන්නේ නැත්තම් ඔය කියන බහුසුතකම දැනුවත්කම දවසින් දවස වැඩෙන්නේ නැත්තම් වෙනදට වඩා හොඳ කල්යාණ මිත්‍ර හම්බ වෙන්නේ නැත්තම් තිබුණට වඩා සුවචගති පහළ වෙන්නේ නැත්තම් ඒකේ තියෙන අපලක් අපලයක් කියලා හිතා ගන්න. අනාතයි කියලා හිතා ගන්න. එහෙම නැත්නම් අසරණයි කියලා හිතා ගන්න. මේ බහුසුතකම ගැනත් මම දවසක් කතා කරා. නමුත් මේ බහුසුතකම මේ සුවච ගුණයෙන් තොරව ඇති වුණොත් කොළමල ගැටයක් ඇති වෙනවා. ඒ නිසා හැම තැනම බුදුචානන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ සුවච ගුණයෙන් තොර බහුසුතකම ගැන පරිස්සම් නමුත් බහුසුතකම අවශ්‍යයි. අපි ත්‍රිපිටක ධාරී වෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඒකට ලස්සන කතා රාශියක් තියෙනවා. ඒ බෞසුතකම තිබුණට හානි කර නොගෙන ඉන්න හැටි. පුළුවන් තරම් බෞසුත වෙන්න. නමුත් හානි කර නොගෙන ඉන්න මේක අනිත් පැත්ත මම කියලා දෙන්නම්. එතකොට තේරෙයි මම මෙහෙම කියන්නේ. සමත භාවනා කරන ඇත්තන්ට හානි කර ධර්ම 10ක් ගැන කතා කරනකොට එකක් තමයි ග්‍රන්ථ පරිගෝධය කියන එක මේ බෞසුතවම වෙන්න වෙන්න භාවනාවට බාධා දැන් මම මේ බෞසුත වෙන්න කියලා බණ කියලා දැන් අනිත් පැත්තෙන් මම මේ කියන්න හදන්නේ බෞසුතකම භාවනාවට බාධා වෙනවා කියලා පොතේ ලියලා තියෙනවා. නමුත් විසුද්ධි මාර්ගයේ ලස්සන කතාවක් තියෙනවා බෞසුත වුණාට බාධා නොකරගෙන යන්න පුළුවන් සුවචකමක් ගැන. නැත්නම් මේ ග්‍රන්ථ pali බෝධියෙන් බේරෙන්න පුළුවන් කියන එක බුදුන් පන්සිංශිත් කියනවා. අපි ලංකාවේ ওই ස්වර්ණමය යුගයේ බුද්ධ학ම තියෙන අනුරාධපුරයේදී චූලාභය කියලා හාමුදුර කෙනෙක් ඉඳලා කියනවා බොහෝම දක්ෂ මේ හාමුදුරුවෝ බොහෝම අමාරුවෙන් ඒ කාලේ ඇත්තට මීට වැඩි පහසුකම් තියෙන නැති ත්‍රිපිටකය කටපාඩම් කළා. ඒක ඉතින් බොහෝ අමාරු වැඩක් ත්‍රිපිටකය කියුවාම පොත් 50 ගණක් විතර තියෙනවා. හැම පොතක්ම මහ ලොකු පොත්. ඒ වගේම මේ සම්පූර්ණ පාලියෙන් කියවන්න ඕන අර්ථ දැනගන්න ඕන. අර්ථ සිංහලෙන් දෙන්න ඕන. ඉතින් මේ හාමුදුරුවෝ බොහොම අමාරුවෙන් ගුරු උපස්ථානය කරන ගම හොඳ වටන ගුරු හාමුදුරගෙනගේ ගෝලේ උපස්ථානය කරන ගමන් ත්‍රිපිටකය කටපාඩම් කරලා යම්ම වෙලාවක ඒ පුද්ගලයාට ත්‍රිපිටක ධාරී වෙන්න පරීක්ෂණයක් අවශ්‍ය නම් රජුරෝ දීලා තිබුණලු රත්තරන්ින් හදපු මේ gediyak ගාහන්තරයක් ඒ ගාහන්තරය ගහපුවාම ත්‍රිපිටක ධාරී ස්වාමීන් වහන්සේලා රැස් වෙලා මෙයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවලු මෙයා ඇත්තටම ත්‍රිපිටක ධාරීද කියලා බලන්න. ඒ කියන්නේ ත්‍රිපිටක ධාරී පරීක්ෂණ මණ්ඩලය රැස් කරන්නේ අපේක්ෂකයා විසින් gediy ගාලා. ඉතින් මේ චූලනාග චූලාභය ආම්තු gediy ගාලා තියෙනවා. ඉතින් gediy ගාපම දැන් ඉතින් කට්ටිය රැස් වෙනවා. ඒකල වෙලා උපස්ථානට ගිහිල්ලා තිනවා බුදුහාමුදුරුවෝ ගාවට. බුදුහාමුදුරුවෝ හාන්සිපුතු ඉන්න ගමන් ඇහුවලු චූලනා චූලාපේ කවුද gediye ගැව්වාද මේ රත්තරන් gediye ගැව්වේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම ගැව්වේ කිව්වා. එතකොට ගුරුහාමුදුරුවෝ නිකන් බරපතල වචනයක් කියලා අපි කියමු සංස්කාර කියන්නේ. මොකද්ද චූලාපේ සංස්කාර කියලා කියන්නේ? ඉතින් අර හාමුදුරුවෝ චූලාපේ හාමුදුරුවෝ දැන් පරීක්ෂණයක ස්වභාවයෙන් උත්තරය දීලා තියෙනවා. සංස්කාර කියන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම චේතනා කියලා වගේ කිව්වයි කියන්නේ. ඉතින් අර ගුරු හාමුදුරේකල හ්ම් කිව්වා. දැන් චූර්ණා චූලාවේ හාමුදුරු දැනගත්තා මං දී පුත්‍රේ ගණන් ගත්තේ නෑ. සංස්කාර කියලා කියන්නේ සංසේ Tamange පුරුදු. හ්ම්. ඊට පස්සේ ආයෙත් එකක් උත්තරයක් දුන්නා. උත්තර තුනම දුන්නාට පස්සේ කවලු චූලාවේ උඹට තේරෙනවන්නේ උඹට එක උත්තරයක් මතක නෑ කියලා. උඹට සැකයිනේ දැන්. උඹ ඇත්තටම පළවෙනි දේ උත්තරේ හරියි. උඹට සැකයක් ඇති කරන හ්ම් කොට උඹ දෙවෙනි උත්තරේ දුන්නේ පළවෙනි උත්තරේ ගණන් ගන්න නැතුව ඒ නිසා උඹට ත්‍රිපිටකේ බෑ. මේ නිසා රෝණ ජනපදයට ගිහිල්ලා බුද්ධ රකිත කියලා මම දන්න හාමුදුර කෙනෙක් ගාව ඉන්නවා. හරියටම ගුරු මත ඉගෙන ගනින් ඊට පස්සේ උත්තරයක් ආවම කෙලින් උත්තර දෙන්න පුරුදු යන් කියලා පිටත් කරාලු රෝණ ජනපදේ. චූණාග හාමුදුර 500ක් සෙනග ඇතුව ඒ පල්ලා රෝණ ජනපදයට ගිහිල්ලා ඒ හාමුදුරන් කියලා මගේ ගුරු හාමුදුර අසවලා මට ඔබ වහන්සේ ළඟ ත්‍රිපිටකේ හදාarලා ඉන්නේ කියලා කිව්වා. එනිසා මට අනුකම්පා කරලා මට ත්‍රිපිටකය කියලා දෙන්න. ඉතින් හාමුදුරුවෝ මම දැන් වයසයි. මට ওই දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය නම් නිතර කියලා දීලා කටපාඩමින් කී හැකියි. මේ සංයුත්නිකාය අංගුත්තරනිකාය බුද්ධකනිකාය උඟක් ඇසුරු කරලා නැහැ. ඒ නිසා මට මේ අලුත් කරගන්න බෑ. ඒ නිසා අපි දෙන්නටම හරියන්න අපි මෙහෙම වැඩක් කරමු. මොකද්ද? අපි රට්ටුන්ට කියමු අද ඉඳලා මාස 3ක් අපි ත්‍රිපිටක සජ්ජායනාවක් කරනවා. උඹට උදේ වරුවේ මිනිස්සු ආවට පස්සේ මේ පෙළ වචනේ බුද්ධ බුද්ධ වචනේ කියපන්. මම රැයට ඒකේ ආචාර්ය මතේ විස්තර කළා දෙන්න. දැන් චූලනාගත් ගියේ ඇත්තට මේ ආචාර්ය මතේ දැනගන්නනේ. ඉතින් මෙහෙම මස් කාලෙක මාස 3ක උදේ වරුවේ චූලනාග හාමුදුරුව මේ සූත්‍රය කියන. හවසට ගුරු හාමුදුරුව ඒකේ අටුවාව අර්ථකථනය දෙනවා. එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා අන්තිම දවසේ කුණාගහඳුරෝ උදේවරුේ බණ කෙලවරනකොට අර උන්වහන්සේට අටුවා මතේ කියලා දීපු අර ගුරු හාමුදුරුවෝ රෙකමන්ඩ් කරපු හාමුදුරුවෝ ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඇදිලි මැදිකවලු අනේ චූරනාග මට කමටහනක් දෙන්න කියලා. චූරනාග හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගුරු තන්නේ සලකලා තමයි මම මේ ත්‍රිපිටකය හදාරන්නවා. දැන් ඔබ වහන්සේ මයි ළඟට ඇවිල්ලා ඇදලි බඳගෙන වාඩි වෙලා මගේ කමටහනක් ඉල්ලන්නේ මොකද්ද? ඒකට මේ මිනිස්සු මොකද හිතන්නේ කියලා. එතකොට ඒ ගුරු ආම්දුර කිව්වලු චූරනාගේ ගමන ගිය මිනිහාගේ පාර වෙනස්. උඹ වැඩේ කරගත්ත බවට තේරෙනවා. අඤ්ඤෝ ආවසෝ ගත කස්ස මග්ගෝ කියලා වචනයක් කියලා තියෙනවා. ඇත්තටම බලනොත් චූර්ණාගාමතු එතකොට සෝවන් වෙලා ඉඳලා තියෙනවා. අරහමතු ත්‍රිපිටකතර වුණාට චෝර්ණාගට උගන්වාට භාවනා කළා නැහැ. මේ පළවෙනි මේ චූර්ණාගහඳුරෝ මුල් වලාවට උදේවරුවේ සරුවත්න වචනේ කියනකොටම තුන් මාසයක් බණාගෙන හිටපු අර ත්‍රිපිටක දහර ගුරු හාමුදුරන්ට තේරලා තිනවා මුන්නාංශ පොඩි කෙනෙක් නෙවෙයි කියලා. ඒකයි ඇවිල්ලා මහසෙනක ඉදිරිපිට ඇදලි බැඳගෙන අනේ ඇවත්ටි මට කමටහනක් දෙන්න කිව්වේ කිව්වට පස්සේ චූර්ණා ගහම්දුර මේ හාමුදුරන්ගේ තියෙන සුවචකම සලකලා නිහතමානීකම සලකලා කමටහනක් දීලා තියෙනවා. දැන් මේ කමටහන් දෙන්නේ ගෝලයා ගුරුනාචර. ඒකලෙල්ලා දැන් ත්‍රිපිටකේ හරි රෝහණ ජනපදයට ගිහිල්ලා නැවත අනුරාධපුරයට ගිහිල්ලා ත්‍රිපිටක ධාරී කියන විභාගයේ සමත් වෙලා 500ක් සෙනගට උදේ හවස බණ කියලා දීදී ඉන්නකොට එක දවසක පණිවිඩයක් ආවලු මෙහෙම පන්තියක් පවත්වනකොට රෝහණ ජනපදයේ අර ස්වාමීන් වහන්සේ අපවත් වුණා කියලා. ඒකට චූර්ණග හාමුදුරුවෝ කිව්වලු මට දැන් ආයි විහාරයට යන්න ඕනේ නැහැ කියලා නැගිටලා නැගිටලාම තියෙන පත්කඩේ අරගෙන අනිවාර්යෙන් මගේ ස්වාමීන් වහන්සේ රහත් වෙන්න ඕනේ. උන්වහන්සේට ඉච්ඡර සුවචකමක් තිබුණා. මං ඉදිරි පිට ඇදලි නැදලා කමටහන් ගත්ත ස්වාමීන් වහන්සේ මේ වෙනකොට අනිවාර්යෙන්ම රහත් වෙලා තියෙන්න ඕන කියලා 500ක් සෙන කන ගහන ගිහිල්ලා ඒ ආදාහන කටයුතු කරලා ස්තූපයක් බඳලා ආවයි කියලා කියනවා. අන්න ඒ කතාව කියලා අටුවාචාර්යන් වහන්සේලා පෙන්නනවා. කොච්චර බහුසුත වුණත් සුවච වෙන්න පුළුවන් එහෙම කෙනාට තමයි සාසනය තියෙන්නේ. ඒක නිසා අපි හැමදාම පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒකදී උපමාවක් කියනවා අපේ නායක හාමුදුරුවෝ කොහාමුදුරුවෝ ඒක වයසක හාමුදුරුවෝ කෙනෙක් දවල්ට දාහනේ වළඳලා ඇවිල්ලා දැහැට්ටක් වළඳනවා. දැහැට්ට කියලා කියන්නේ දත් බුරුසුවට අපි සිංහලෙන් කියන්නේ දැහැටි කියලා බෝබු දණ්ඩක් හදාගෙන පැත්තක් තලලා ඕකෙන් දත් සුද්ධ කරගන්න එකයි කරන්නේ. සක්මන් කළා එහා පැත්තට ගිහිල්ලා සක්මනේ එහා පැත්තේ තියෙන කවුළුවෙන් දැහැට්ට එහා පැත්තට දානවා. මා අමාස 6ක් 7ක් විතර හැමදාම ඔබ දැහැටි දඬු දාලා දාලා දවසක <clears throat> මිනිස්සුයිලා කුටිය සුද්ධ කරනවා එහා පැත්තෙන් ගිහලා බලනකොට මෙච්චරක් විතර උස මිටික් හැදිලා තියෙනවලු දැහැටි දඬු මේකට. ඊහාමු කල්පනා කරලා දැන් මාස 6 මම ගානක් දැහැටි දඬු කියලා අඟල් 4ත් අඟල් 8ක් අතර දිග තියෙන දබ්බුතුක් විතර කෑල්ලක්. මෙච්චර තොගයක් මෙතන එකතු වුණා මන් දවසකට දැහැටි දණ්ඩක් පමණ ප්‍රදේශයේ කටපාඩම් කරා නම් මන් දවසට මේ වෙනකොට කොච්චර ඉගෙන ගන්න තියෙන්නේ ඒ ශාන්සේ ඉදා ඉඳලා ගුරුවරුන්ට ගුරුවරෙක් වශයෙන් ශිෂ්‍යයන්ට උගන්වනවලු දවසකට දැහැටි දණ්ඩක් පමණ ප්‍රමාණයක් ඒ කියන්නේ පොතක පෙළක් විතර කටපාඩම් කරනවා. එචා කටපාඩම අවශ්‍යයි. නමුත් කවදාකවත් ඒ දැනුම මහාන් තත්ත්වකමකට යන්න දෙන්න එපා. දන්නවා කියලා පෙන්වන්න යන්න එපා. අන් එනවයි කියලා මගේ වචනෙන් මම කියන්නේ ඒක කවදාකවත් යෝගාවචරකමට ගැලපෙන්නේ. ඒ බුදුචාන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොචිල කියලා හාමුදුරුවෙක් ඉඳලා තියෙනවා. උන්වහන්සේ පන්ති 16ක් කරා. ඒ කියන්නේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් මහාචාර්ය කෙනෙක් වගේ පන්ති උගන්වනවා. ඒක කවදාවත් භාවනා කරන්නේ. බුදුහාමුදුරුවෝ මේක දැනගෙන උන්වහන්සේ ළඟට වඳින්න එනකොට ආ තුච්ච පොතිල වඳින්න ආවද කියලා. ඇඳලා යනකොටත් අහනවා ආ තුච්ච පොතිල යනවද කියලා අහනවා. තුච්ච කියලා කියන්නේ හිස්මිනියයි කියන එක. බුදුරජාණන් සෙනඟ ඉස්සරහා අර මේ සම්පූර්ණ බෞද්ධ තහඳුරන්න තුච්චයි කියලා වචනේ පාවිච්චි කරනවා. ඊටවන්ස ගිහිලා කල්පනා කරලා මොකද බුදුරජාණන් වහන්සේ මට තුච්චයි කියලා කල්පනා කියන්නේ. ඒක කල්පනා කරලා මම දැන් මෙච්චර ගානකට පන්ති පැවැත්වුවාට මගේ බණ භාවනාවට මට වෙලාවක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මට මේ තුච්චයි කියලා කල්පනා කරන්න කියලා කිව්ව හිතවලු මේ පන්ති වල කට්ටියට කිව්වොත් එහෙම මට භාවනා කරන්න වෙලාවක් ඕනේ කියලා කිසි කෙනෙක් ඉඩ දෙන්නේ නැහැ. කිසි කෙනෙකුට කිව්වට මට වෙලාවක් දෙන්නේ ඒ නිසා මුන්නාචට තද සංවේගයක් ඇවිල්ලා පහුවෙන්ද උදේ ගෙඩිය ගහන්න ඉස්සලා පාන්දරේ පාත්‍රේ කරේ දාගෙන දෙපඩ සූ වැඳගෙන නොකියම ගිහිල්ලා තියෙනවා මොකද කියලා ගියා නම් දෙන්නේ නැහැ ගිහිල්ලා ගව් 120ක් ඇතර ගියාට පස්සේ හම්බෙලා කියනවා ආම්දුරු 39ක් භාවනා කරන අරණ්‍ය සේනාසනයක් ඊට පස්සේ හිතාගත්තලු මේ ශාංශලා බොහෝම බණ භාවනාට ඉඳලා ඉන්න කට්ටිය. ඒක නිසා මම මෙතෙන්ද කියලා කමටහනක් කරන්න භාවනා කරන්න ඕනයි කියලා දවල් වෙලා ආගන්තුක හාමුදුර කෙනෙක් විදිහට ලොකු හාමුදුර ගාවට ගියා. ඊළඟට කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මම සවස්මක ජේතවනාරාමයේ හිටියේ. මම තමයි මේ පොන්ති පවත්තගෙන හිටියේ මට නම් තදම තද අවශ්‍යතාවයක් ඇති වුණා භාවනා කරන්න. ඒ නිසා මට කරුණාකරලා කුටියක් දෙන්න කමටහනක් දෙන්න කියලා. ලොකු හාමුදුර දැනගත්තලු මෙයාට අන් ඇවිල්ලා තියෙනවා. බුදුහාමුදුර කමට අහන් පිළිලා නැතුව කිව්වලු මම දැන් ඕවා කරන්නේ නැහැ මම දැන් වයසයි. කැමති නම් අන්න දෙවෙනි හාමුදුරුවෝ ඉන්නවා දෙවෙනි හාමුදුරුවෝ කාට කියලා කමට අහනක් ගන්න කියලා. ඉතින් මේ පොත්ලා හාමුදුරුවෝ හිතුවලු මේක චාරිත්‍රාක් වෙන්නේ නැති කියලා දෙවෙනි හාමුදුරුවෝ කාට කියලා. දෙවෙනි හාමුදුරුවෝත් මෙයාගේ මේ මහාන් තත්ත්වකම දැකලා හිතුවලු ලොකු හාමුදුරුවෝ අතපාස් කරලා එව්වේ මයි ළඟට මට මේක දරන්න බැරි එකක්. ඊට පස්සේ දැන් මයි ළඟට ආවට මම දැන් කරන්නේ නැහැ තුන්වෙනි හාමුදුරුවෝ කාට යන්නේ කියලා තුන්වෙනි හාමුදුරුවෝ කාට පිටත් කරා. ඉතින් ඇත්තට පුතිලා හඳුර ඒකවල මේක වෙන්නේ චාර්ජ් කරලා තුන්වෙනි කරා කාට බලනකොට ඔබ හන්දේ ලොකු හඳුර කාට යන්න එපා. මයි ළඟට උකට දාවේ කියලා. නෑ හඳුන්නේ ලොකු හඳුර කාට ගියාම දෙවෙනි එකනට යන්න එපා. දෙවෙනි එකන මයි මම ඔබ හන්ස ළඟට යනවා. ආයෙන හතරවෙනි එකනට යන්න. කොහොම ගිල 29 වෙනි හඳුර දක්වාම අතපල්ලේ හැලුවා. ඒත් මේ හඳුරන්න තද බල සංවේගයක් පහළ වෙලා 30 වෙනියට හිටියේ හත් අවුරුදු සාමනීර නමක් වුණා. ඊට පස්සේ 29 වෙනි හාමුදුරුවෝ කිව්වලු කැමති නම් සාමනීර හාමුදුරුවෝ ගාවට ගිහලා කමටහනක් ගන්න. ඒත් මේ හාමුදුරන්ට ලොකු සංවේගයක් නිසා ගිහිල්ලා වන්දනන පස්සේ සාමනීර හාමුදුරුවෝ මොනද බලනකොට ඔබ වහන්සේ මගේ මුත්තා ඔබ වහන්සේ කොහෙද මං කියන දෙයක් කන්නේ කවදාකවත් මේක හරියන්නේ නැහැ මට කමටහන් දෙන්න බෑ කියලා. හරි සංවේගයක් ඇවිල්ලා නොවඬා අඬලා කිව්වලු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නෙවෙයි සත්පුරුෂයන්න් වහන්සේ ඔබ වහන්සේට තේරෙනවා නම් මම අද ඉන්නේ මේ සංවේගේ ඔබ වහන්සේ කියනවා මේ ඉස්සරහා තියෙන මඩවලට මට බහින්නේ කියලා මම බහිනවා ස්වාමීන් වහන්සේ. මම මෙතෙක් කල් කරගෙන තියෙන සම්පූර්ණ මගේ කාලය නාස්ති කරපු එකක් මට දැන් කල්යාණ මිත්‍රෝ නෑ. අනුකම්පා කරලා මට කමටහන දෙන්න. ඔබ වහන්සේට හොඳටම ලොකුඩි ආම්දු අහනවලු ඔබ වහන්සේට හොඳටම විශ්වාසද සුවචව මං කිව්වොත් මඩට බහිනවයි කියලා. එහෙමයි. නම් බහින්නේ කියලා. අනේ අර තලු සිවුරක් පිටින් ධනක් යනකම් මඩට බැඳෙනවා. ඒක බුදුරකෝ හම් රොඩි ආම්දු කියනවලු දැන් නම් ඉතින් මට හිස්වාස උභාංශ කියන දහයක ගොඩෙන්නේ. ගොඩ ආවට පස්සේ ඇදිලි වැඳලා වාඩි වුණාට පස්සේ අර මම උදේ කියපු උපමාව කියලා කියනවා. මට මතක නෑ උදේ දීයේදී කිව්ව දෙය. හොඳයි මට උභාංශර කියලා දෙන්න තියෙන උභාංශ බොහොම දැනුම තියෙන කෙනෙක්. මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ප්‍රශ්නෙට දෙන උත්තරය තමයි උත්තර මම කියලා දෙන්නේ. මොකක්ද? කටවල් හැක් තියෙන උඹහට තලගොයෙක් රිංග ගත්තොත් මේ තලගොය අල්ලන්න ඕන නම් මස්සද්ද මොකද කරන්නේ? ඊට පස්සේ කියවලු කටවල් පහක් වහලා හයවෙනි එකෙන් දුම් බිමිනවා. පිම්බන පස්සේ තලගොයට ඉන්න බැරි වෙලා එළියට එන්නේ හයවෙනි හිලෙන්නේ. එතෙන්දී මස්සද්ද අල්ලගන්න. ඒ වගේ තමයි ඔබ වහන්සේත් කටවල් හැක් තියෙන උඹහක් වාගේ. ඇහැ කියන්නේ එක කටක්. කන කියන්නේ නහය කියන්නේ එකක්. කට කියන්නේ එකක්. දිව කියන්නේ එකක්. නාසය කියන්නේ එකක්. කය කියන්නේ එකක්. හිත කියන්නේ එකක්. එකකින් ඇද්දක වහගන්න. සද්ද නැත්නම් එකට යන්න. ගඳ සුවඳ බලන්න එපා. රස බලන්න එපා, කය හොල්ලන්න එපා. ඉතුරු හිල දිහා බලන්න ඉන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොහෝම කල් භාවනා කරලා කරලා කරලා එතනින් තමයි ගොඩ ඇවිල්ලා එතනදී හැම වෙලාවෙදීම මේ තේරවාද ශාසනයේ මුදුවට සැලකිලිමත් වෙනවා ගෝලයාගේ සුවචකමට. නමුත් අද තත්ත්වනම් අන්තිමම සෝචනීය. අද බෝධ ගහගෙන Taman ළඟට කර්මය භාවනා කරන කට්ටිය ගෙන්න ගන්න ගුරුවරු පාරයි ඉන්නේ. ඒ නිසා එන ගුරුවරු එන ගුරුවරුන්ට පහඳින්ට උපස්ථානය කරන්න එන ගෝලෙන්ට උපස්ථානය කරන්න වෙලා තියෙන ගුරුවරුන්ට. මොකද මේ ගෙන්න ගන්න තියෙන උවමනාව නිසා. මේක කවදාකවත් භාවනා හරියන ක්‍රමයක් නෙවෙයි. එක දවසක් පත්‍රේ දාලා තිබුණා මෙන්න මේ විහිළුවක්. ඒ විහිළුවේ ලියලා තිබුණා අද රටේ ඉන්න අධ්‍යාපන ඇමතිවරයා සුදුස්සෙක් නොවන නිසා ඒ පුද්ගලයා නිතරම තමන්ගේ ප්‍රයිවට් සෙක්‍රටරියට බයලු වැඩ කරනවා. සෙක්‍රටරි මොකද්ද කියන්නේ? ඒ දේ කරනවලු මොකද නැත්නම් ඇමතිකම ගහලා යනවනේ. සෙක්‍රටරි කියන දේ කරගෙන එයා යාළු කරගෙන ඉන්නකලු කරන්නේ. ඒ සෙක්‍රටරි එයාගේ ඇසිස්ටන්ට් කියන විදිහට වැඩ කරන්නේ මිනිහා වැඩ දන්නේත් නැති. ඇසිස්ටන්ට් සෙක්‍රටරි බැලුවොත් එයා බයයිලු මලා මේ දිස්ත්‍රික්ක ආදායම අධ්‍යාපන නිලධාරීගේ මණ්ඩලයට දිස්ත්‍රික්ක ආදායම නිලධාරී මණ්ඩලය කියන දේ අහගෙන ඇසිස්ටන්ට් වැඩ කරනවා. මණ්ඩලයේ අධ්‍යක්ෂකවරු Taman යටතේ ඉන්න ගුරුවරුන්ට ප්‍රධානාචාර්යවරුන්ට බයි ඒගොල්ලෝ ෂේප් කරගෙන වැඩ කරනවා. ප්‍රධානාචාර්යවරු උපගුරුවරුන්ට බයි වැඩ කරනවා. උපගුරුවරු කියනාට අඩවනවා. උපගුරුවරු වැඩ කරන්නේ පන්තින ළමයින්ට බයිල ළමයි මොකාටවත් බයිලද. ඔන්නෝකයි අද තියෙන අධ්‍යාපනය. ඒ වාගේ තමයි අද භාවනා කරනවා. මේ එනේන කට්ටියගේ හිත සතුටු කරන්න ගුරුවරුල හැතිලා ඉන්නවා මිසක් ඒ ගෝලයෙන්ගේ සෝච බව කීකරුවා පිළිබඳව ප්‍රතිබල සහිතව වචන දෙකක් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ මොකද? Taman භාවනා කරන්න නිසා. ඒක නිසා භාවනාව ගන්න ගුරුවරයෙගේ මොන දෙයක් ආවත් ලෑස්තිලා ඉන්න. ඒකදී මේම හරියට තර්කයට ගැලපෙන Taman රුචි දේවල්ම හම්බ වෙන්නේ නැහැ. සමහර විටක ඒ ඕනේ දඬුවමක් ඕනේ පරීක්ෂණයක් කරන්න ඉඩ දෙන්නේ. එහෙම නැතුව මේ කරන්නේ. ඒ නිසාම දෝ සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා නියම කල්යාණ මිත්‍යාගේ ಗುಣ සඳහන් කරන මම අර එදා කිව්වා වගේ කල්යම කල්යාණ මිත්‍යා දුද්දදන් දදාති. දෙන්න බැරි මොකද්දෝ දෙන්නේ. ඔය ඔක්කොමලා සතුටු වෙන්න හිත සන්තෝෂ කරන්න මේ නැලවිලි කවි කියන එකක් නෙවෙයි කර්මස්ථාන දෙන්නේ. දුත්තතන් දදාති හරියට චිත්ත බෙහෙතක් පවන්න වගේ දුක්කරං කරෝති ඒ යෝගාවචර පිස අකමැති දෙයක් කරවන යෝගාවචර පිස කැමැති කය සනසන සැප ඇති වෙන දේවල් නමුත් මේක ඒක නෙවෙයි උගන්වන්නේ දුක දුක්ඛ සත්‍ය උගන්වන දුක්ඛමං කමති ඒ දේත් කරන්නේ මේ ගුරුවරු තමන්ගේ රුචියට නෙවෙයි මේ ශාසනය පවතින්න නම් අපි අපේ මතිමතාන්තරත් එක කරලා බෑ ලොකු ඉවසිල්ලකින් මේ වැඩේ කරන්න ඒ වගේම ගුයමත්ත ආවි කරහැටි. Taman මේ ගමනේ යනකොට විඳපු සෑම දුකක්ම ඒ ශිෂ්‍යයන්ට කියලා දීලා මේක ලේසි ගමනක් නෙවෙයි කියලා Taman ළඟ තියෙන සෑම පුද්ගලික රහසක්ම ශිෂ්‍යයන්ට කියලා දෙනවා. නමුත් ශිෂ්‍යෝ එක්කෙනෙක්වත් කැමති නැහැ Tamanගේ පුද්ගලික රහස් අනික් අය දැනගන්න. ඒ නිසා ශිෂ්‍යයන්ගේ සෑම රහසක්ම රකින්නත් පුරුවරයවක බලා ගන්න ඕනේ. ගුයමස්ස පරිගුයති ඒ වගේම ආපදාසුන ජහති. ඒ ගෝලයා අමාරු වෙටිච්චාම ආපදාකපත් වෙච්චාම කවදාකවත් කරාවින්නේ. ඒ වගේම කීනේන නාති මන්තදී පුද්ගලයා දුකට ලැජ්ජාවකට හීනමානයකටපත් වෙච්චාම කවදාකවත් පහත් කළ කරගන්නේ. අන්න මේ ಗುಣ ටික තමයි අපි කල්යාණ මිත්‍රය ගැන සලකනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් Tamanda රුචි ගුරුවරයා ගාවට ගිහලා රුචි කමටහන අරගෙන රුචි තාලෙට කරන්න බෑ. එක නැතුවත් බෑ. මෙන්න මේ දෙක මැද යන්න නම් ගෝලයාගව නැත්නම් කර්මස්ථාන මේ යෝගාවචරයාගව මුරුදු ගුණේ තියෙනවා. සුවච ගුණේ තියෙනවා. ඒ සුවච ගුණේ නැතුව අපිට මේ ගඟ දිගේ ඉහළට පින්නට අමාරුයි. ඉතින් ඒක අවධාන වශයෙන් මට මතක් කරන්න තියෙන්නේ සුවච ගුණේ පතලා ගන්න බෑ. ආයාසයෙන් Tamanට ආරූඪ කරගන්න බෑ. අනිවාර්යයෙන්ම භාවනා කරනකොට තමයි එන්නේ. ඒක සීලයට එනවට වැඩිය ලොකු සුවචකමක් එනවා සමාධිය හරි ගියාම. නැත්නම් සමාධිය හරියනකොට සුවච වැඩියෙන් වෙන්න වෙනවා. විශේෂයෙන්ම විපස්සනා කරන කෙනා ඇල වතුර වාගේ යන ඕනම තැනකට හැඩ ගැහෙන්න පුළුවන් ශක්තිය නැත්නම් විපස්සනා කරන්න. ඒක නිසා විපස්සනා කරනකොට මම එදා කියපු වචනයක් මතක් කරන්න මම කැමති වෙනවා. අපිට සද්ධාව අත්‍යවශ්‍යයි. සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ගුණධර්ම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපිට මේ මේ භෞතික සම්පත් අතරින්ද හම්බ වෙන්නේ. නමුත් කවදා හරි අපිට මතක තියාගන්න වෙනවා සද්ධාව නැහැයි කියලා හිතනසලී එන මට්ටමට යනකම් අපි සද්ධාව පිළිබඳ ඉගෙන ගන්නවා. අපි අසද්ධා භාවයටපත් වෙනවා. පත් වුණාට නොසලී ඉන්න තරමට සද්ධාව පිළිබඳ කියලා පැමිණෙත වෙනවා පරතරට යනවා. අසද්දේන කම්පතිටි සද්ධා බලන්න. නැත්නම් වීරිය පිළිබඳ කොච්චර උත්සාහ කරත් කුසීතකම අපි යට කරන වෙලාවල් එනවා. පරියංකේදී නිින්ද යන වෙලාවල්. භාවනා සක්මනේදී නිින්ද යන වෙලාවල් එනවා. අන්න ඒ වෙලාවේදී හිත වට ගන්න නැතුව සලන් නැති වෙන විදිහට කුසීතේන කම්පතිති විරිය බලං කියන තැනටනකම් කුසීතකම සහ වීරිය පිළිබඳව කියලා පැමිණෙන ජීවිතය. ඒ වගේම අපේ මුළු ජීවිතේම අපි සමාහලට ගත කරන්නේ සතියෙන් ගත කරන්නේ. නමුත් අපිට හොඳට තේරෙන පටන් අර ගන්නවා අපි සතියේ නැහැ. ප්‍රමාදේ වැටිලා අසතියටපත් වෙලයි කියලා. අන්න ඒකට නොසැලෙන තැනට යනකම් අපිට සුවචකී කරු වෙන්න වෙනවා. පමාදේන කම්පතිති සති බල. ප්‍රමාදයට වැටිලා Taman දෙස්දී ගන්නෑ. නිින්ද කරගන්නේ නැවත සතිය හදාගෙන යන තරමට සතිය පිළිබඳව මුලැමැදාක දැනගන්න. ඊගාවට වික්ෂේපේන කම්පතිති සමාධි බලං හිත හොඳටම වික්ෂිප්ත වෙනවා. පරියන්ක ඉඳගන්නේ භාවනා කරන්න හිත සමාධිගත කරන්න නමුත් සම්පූර්ණ වික්ෂිප්ත වෙනවා. සක්මනීදිත් වෙනවා ඒත් නොසැලී භාවනා ජීවිතය කැප කරගන්න නැතුව ප්‍රතිපදාව දිගට ගෙනියන්න තරමට විචිප්ත භාවයේ පිළිබඳ පරතරට යන්න වෙනවා අවිජ්ජායන කම්පකීටි පඤ්ඤා බලං අපි මෙච්චර වටිනා සද්ධර්මයක සද විද්‍යාව හොයාගෙන යද්දී අපි අපේ තියෙන මෝඩකම් පේන්න පටන් ගන්නවා අපි ළඟ තියෙන අවිද්‍යාව පේන්න පටන් අර ගන්නවා අන්න ඒකට නොසැලී ජීවිතයේ මේ ගුණවත් ජීවිතේ පාවා නොදී අවිද්‍යාවේ නොසලී ඉදිරියට යන තරමටම කෙල කැමුණාට පස්සේ තමයි මේ සෑම ගුණයක්ම සද්ධාව, විරිය, සමාධිය, සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ පහම ඇති කරලා ඒ සද්ධාව කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මේ ඇති කරගත්ත වීරිය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මේ වඩන සතිය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මේ වඩන සමාධිය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේ වඩන ප්‍රඥාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි ධර්මයක් මේක සාසනයක් කියන තැනට යනකම් මේ සෑම දෙයකදීම නොසැලෙන බවක් ඇතිකරන්න නම් පුදුමාකාර සුවචකතියක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට මේ වැදෙන වැටෙන වෙලාවේ අපි හිත නරක කරගන්න. ගුරුවරු ගැන වැරදිට හිතනවා. භාවනා මධ්‍යස්ථාන ගැන වැරදිට හිතනවා. භාවනා කර්මස්ථාන ගැන වැරදිට හිතනවා. ඒකල වෙලා අනුන්ට දොස් පවරනවා. මේ සෑම දෙයකටම අපි දුර්වචකම කියලා. මේ සෑම දෙයක්ම වෙන්නේ අපේ කෙලෙස් නිසායි. ඒ නිසා අපි සෝචව කටයුතු කරනවා නම් එන සෑම සිද්ධියකම හේතුඵල ධර්මය හොයනවා මිස කාගවත් දෝෂයක් නැහැ. ඒ නිසා මම දේශනාව හමාර කරන්නේ මේ මුළු බුද්ධ ශාසනයේ කිසිම තැනක අයිතිවාසිකම් සඳහා සටනක් නැහැ. අයිතිවාසිකම් සටහනේ ඉන්නකොටම ආත්මවාදය තමයි ඉස්සරහට. නිත්‍ය සංඥාව තමයි ඉදිරියට එන්නේ නිසා මේ අනිත්‍ය සංඥාව ඉදිරිපත් කරගෙන අනාත්ම සංඥාව ඉදිරිපත් කරගෙන අපි මෙහෙමනම් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම සිල්පස දායකෙක් නැතුව කිසිම භාවනා ක්‍රමයක් දන්නේ නැතුව මේ සංසාරේ ඉස්සල්ලා මේ සත්‍ය හොයාගන්නකොට කොච්චර දුක් විඳිට ඇද්ද අපිට අද සිල්පස දායකයෝ ඉන්නවා ගුරුවරයෝ ඉන්නවා භාවනා ක්‍රම තියෙනවා භාවනා මධ්‍යස්ථාන තියෙනවා ඒ නිසා අපි එයින් විශාල දුක් ප්‍රදේශයක් සටන් නොකරම දිනලා තියෙන්නේ. ඒ නිසා මේ පැමිණිච්ච දුක් පැනිරහයි කියලා හිතාගෙන ඉදිරියට යන්න මෙතෙන් එනකන් දැන හෝ නොදැන අපිට උදව් උපකාර කරන මේ සුවච ගුණය දුර්වච නොවන ගුණය ඉදිරියටත් පවත්වමින් මේ ශාසනයෙන් ලබන්න තියෙන උත්තරම සැපේ ලබන්න නම් වතුර වාගේ උණ ගහක් වාගේ කිරි වදින ගොයන් කරලක් වාගේ මෘදු අනතිමානීව ඉදිරියට යන්න අපි අප දෙනාගේ එකිනෙකා එකතු කරන සමගියත් නැත්නම් සමාදානය තුළිමුත් අපි තුල ඇතිවෙනා මෘතු ගුණය තුලින් අපිට මේ සද්ධර්මයේ තියෙන ගැඹුර තව තවත් තේරුම් ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව මෙතනින් සමන්ත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පැයකට පැය 30 විනාඩි 30ක් විතර කාලය අරන් තියෙනවා මේ You general, okay? Daily, daily. ඉතින් මම මේ කියාපු දේවල් ඔක්කොමලා බාහිර ගණී කියලා මට හිතන්න අමාරුයි. ගොඩ දෙනෙකුට හිතමලාප වෙනවා ඇති. නමුත් කරන්න දෙයක් නැහැ කියන දේ කියන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්න තියෙනවා නම් හෝ විරුද්ධ මත තියෙනවා නම් හෝ ධර්ම සාකච්ඡාවක් මාර්ගෙ ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉදිරිපත් කරනවා. ඉල්ලයි. ඒකේ මේ ඉදිරිපත් කරන්න ප්‍රශ්න නැත්නම් අපිට මෙතනින් තේ ටිකක් බීලා වැඩි ඉවර කරන්න. කියනවනම් තමයි මෙතන ඉඳගෙන ඉන්න ඕන. කියන්න කරන්න දෙයක් තියෙනවනම් ප්‍රශ්න අහන්න තියෙනවනම් විතරයි ඉඳගෙන ඉන්න ඕන. නැත්නම් ගියාට පස්සේ. මෑණිවරුන්ට තරහ යනවාද ඒවා කියනවා. එතකොට මේ අපි හිතාන හිටපු හිතේ රටාවත් එක්ක භාවනාව යන්නේ යටත් වෙන්න ඕන. ටිකටෝම යටත් වෙන්න ඕන. අපි යටත් වෙන්නේ යටත් වී යුතු ත්‍රිවිධ රත්නයේ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ නිසා නීච නැ තුච්ච නැ. අපි කාම ලෝකේ යටත් වෙන්නේ ඊට වඩා බොහෝම පහත් දේවල්. මේක බොහෝම වැඳි පිටිය යුතු සද්දීය වස්තුවලටයි අපි සද්ධාව ඇති කරලා තියෙන නිසා ඒක ඉති දජ්ජ වෙන්න දෙයක්. එහෙම දෙන්න බැරි නම් භාවනා කරන්න එපා තම තමන්ගේ වැඩක් කරගෙන ගෙදර යන්න. මේ වැඩි වැඩක් නෑ. ඒ ඒකේ හරියන වැඩක් නෑ. මේකට සම්පූර්ණ ඈ ඔලු අවුල් වෙනවා. ආයක දෙකක් නෑ පිස්සු වැටෙන්න කිට්ටුම ක්‍රමේ තමයි මේ ಗುಣ ටික නැතුව භාවනා කරන්න හදනවා කියලා කියන්නේ පිස්සු තමයි. මේ ಗುಣ පුළුවන් තරම් වැඩෙන විදිහට භාවනා කරනවා නම් ජීවිතේ එක සැරේයි ඕක වෙන්නේ සංසාරේ එක සැරේයි වෙන්නේ ඊට පස්සේ මේ මනුස්සයා එහා පැත්තට යනවා. මානසිමානිව මම සාදු කියලා කියනවා. දැන් එහෙනම් අපි භාවනාවට යෑම නිවන දෙනවා. මතක් ඒක. ඒක පවත්ත නැත්නම් මොකද දෙන්නේ? මමයා කියලා එකක් ඉන්නවනම් මමයාගේ හැටි ඔක තමයි. ඔක බාර ගන්න මමෙක් නෑ කියලා නිින්ද කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න වෙලා. මට නිින්ද යනවා නෙවෙයි නිින්ද කියන්නේ මේකයි. නීවරණ ධර්මයක් වෙන කුසීතකම කියන්නේ මේකයි කීන මිද්ද කියන්නේ මේකයි කියලා දැනගන්න එකක් මිසක් ඒක පවක්ද පිනක්ද මේක මට වෙච්ච දෙයක් අරයට වෙච්ච දෙයක් නෙමෙයි ස්වභාවයේ වශයෙන් භාව ලක්ෂණයක් වශයෙන් අපි හිතානින්නම් මේ මිච්ඡර වටින වෙලාවකට කාලයේ විවේකයක් කරන ආවට පස්සේ ඉද්ද ගැහුවාගේ ඉඳගෙන කරන්නේ නෝ සිද්ධ වෙන්නේ මොකද්ද හොඳට ගේ හදලා ලස්සන හදලා තියෙන බඩු පුරවලා ගියාට පස්සේ කවුද වෙයිද හොරකම් කරනවා තේරෙනවා. අනිත් මොඩර්ස් දෙකේ පුරුතන තියෙනවා නේද? ගෙදරදී පැය 8ක් විතර නිදා ගන්නවා. ඒක හිතන්නද? ඒත් සමහර කවුරුත් ඔබ හිතුව විදිහට දවස්තාවය. එහෙනම් ඒ කියන්නේ මම ඉස්සර හුඟක් ඉස්සර භාවනා කරන කාලේ ආනාපාන සති කියන එකක් දන්නේ නැහැ. ඉතින් ටිකක් වෙලා හිත තියාගෙන ඉන්නකොට විනාඩි 45ක විතර නැගිටිනවා. විනාඩි 35ක් විතර මොකද්ද කියන්න දන්නේ නැහැ. නිින්දද දන්නෙත් නැහැ මොකද්ද දන්නේ නැහැ. නැගිටතර පස්සේ ලැජ්ජයි. ඉතින් අර ජර්මන් ආමු කෙනෙක් මයිලකට ආවිල්ලා ඇහුවා මේ ඔක්කොම හිටිය ජර්මන් කට්ටිය මම විතරයි ලාංකිකයෙකුට හිටියේ. මොකද්ද කරන භාවනාව මේ ඇහුවේ 92 විතර. ඉතින් මට කියන්න ලැජ්ජයි එහෙම භාවනාවක නමක් දන්නේ නැහැ මම. මොකද්ද කරන්නේ කියලා. ඊට මම ගොමු හුස්ම දිහා බලන්නේ. ආ ඒක තමයි ඒකට ආනාපානි කියන්නේ කියලා. ඉතින් මට යන්තම් ඇඟට ලියුලලා ආවා. මොකද මම ආශ්‍රය කරලා දන්නේ. ඒක මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙ ඇඟ රත් වෙන්න පටන් ගත්තා. මොනවා කියන්නේ? ඊට මං කව ටික වෙලාවක් ගියාට පස්සේ මොනව වෙනවද දන්නේ නැහැ. නෑ. බොහොම හොඳයි නේ කිව්වා. මම දැනගත්තා ඒක ඔය ආන්දුරට වැරදිලා නැත්තම් මං කියපේක වෙනස් අවබෝධයලා. ඇයි කියලා හිතුවා. මේ ආනාපානේ කරනකොට උඹතුමට හිත ඇවිස්සලා මේ ගැස්සෙන එක ඔබතුමාට වෙලා තියෙන හිත සංසුන් වෙලා නැති වෙන එක කියලා. මටත් ওই හැකියාව ඒක හොඳක් වෙන්න බෑනේ මොකද මන් දන්නේ විචිතේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ගොනේ නෑ ආනාපානිය හරියනවනම් ඔය සංසිඳනයේ ලකුණක් තමයි ඕනට වැඩි කියලා නින්දට වැටෙන්නේ කියලා. ඉතින් අපි ඊට පස්සේ අවුරුදු 7-8ක් ගියාට පස්සේ තමයි මම කිව්වේ මේ ළඟදී මම නැතව බික්කු මේ බ්‍රහ්මං සාමතුරන්ගේ ප්‍රශ්නේ අහලා තිබුණා. ඒක සිංහලදා පොතක ස්වාමීන් වහන්සේ භාවනාදී නින්ද අනේක බොහොම හොඳයි. හුඟ දෙනකොට කියන්නේ අවිස්සීම නිසා ඇති වෙන ටෙන්ෂන් එක නින්ද කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. හිත සීතල වීමක් ඒක හොඳ ලකුණක් විදිහට බාර ගන්න. හොඳ කියන්නේ පුරුදු කරන්න කියන එක නෙමෙයි. කලබල වෙන්න එපා. ඔක දිගට කරන්න කරනකොට දවසක නිින්ද කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඔය බුදු වෙනවා බුදි වෙනවා. දැන් ගොඩනේ කිතයින මට විවේක වෙච්චහනම් දෙන්නම් මම টොප් එකට භාවනා කරන්නම් කියලා. අනේ ගිහිල්ලා කියන්න ඕනේ බලන්න වෙන වෙන දේ දැනගන්න අපිට පිටකොන්දක් නැහැ. අපිට ඕන දේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා දැන් මම උත්සාහ කරපු කෙනාට මේ නිින්ද කියන්නේ මෙහෙමයි. ඒක කොහොමද? ඒකට කියන්නේ භාවනා ලෝකෙදී කියන්නේ තමන්ගේ වස්තුව සියල්ලම හොරු ගෙනිච්චවක්. මොකද නිින්ද එන්නේ දත් කැක්කුත් නැති, ඉසේ කැක්කුත් නැති නිින්ද මේ සද්ද නැති කිසිම නැති හොඳම පරිසරයට ආවට පස්සේ තමයි නිින්ද එන්නේ. ඉතින් යෝගාවචරයට අවශ්‍ය සෑම සම්පත්තියක්ම හොරෙන් ගන්නවා. හොරු ගැනීමක් තමයි නිින්ද කියන්නේ. ඒ නිසා අපි සංසාරේ පුරාම අපි ඇතුලෙන් අරගහන යන සතුරට තමයි නිින්ද කියන්නේ. ඒක අපි දකින්නේ සුඛයක් විදියට. දත් ඉසේකක්ම දත් එකක්ම වේදනාවක් එක්කම කවොත් නිින්ද නැහැ. ඒකට ඒකට බනිනවා. අයියෝ මේ නිදි දත එකක්ම නැත්තම් ඕන දෙයක් කරතක් නම් දත එකක් කරනවා පේන්න බෑ කියලා කියනවා. ඉසේකක් ඔක්කම කියන ඕනේ දෙයක් කාට ගන්න මේ ඉසේකක්ම නම් එපයි කියලා. හැබැයි එකක් තියෙනවා ඉසේකක්ම වුණ නිින්ද යන්නේ. එහෙනම් මේ හැම එකෙම තියෙනවා එකිනෙකට පරස්පර ධර්ම. නිසා ඒක මේ වගේ පිළිසෙකදී කිව්වයි කියලා ඔක ලැජ්ජාවක් නැහැ ඒක. මොකද අපි ඔක්කොමලා එක මල්ලේනේ. එකම බෝට්ටුවේ නින්නේ. සාකච්ඡා කරලා අනිත් වහන්සේත් එක බලනකොට කොච්චර ප්‍රමාද වෙලා. නෑ මගේත් මම දන්නවා මාත් එච්චරම අප්‍රමාදී ගතියක් නෑ. ප්‍රමාදේ දැනගත්තොත් තමයි මටත් එන්ජින් එකට තෙල් වැටෙන්නේ. නැත්නම් මාත් ඉතින් සන්තෝෂ වෙලා පැත්තකට දාන්න. ඒ කියන්නේ ඉවර තමයි. අනිවාර්යික දැනගැනීම විතරයි අපේ සිත් වෙන වෙන මොකක්වත් අපිට හම්බ වෙන්නේ. ඒක තමයි අපිට යෝග ජීවිතය කියලා කියන්නේ ඒකට තමයි. අපේ අම්මා ඉන්න කාලේ අම්මා ඉන්න කාලේ මම කොච්චර දෝ කියනවා භාවනා කරන්න කියලා. කවදාකවත් භාවනා කරන්නේ නැහැ. ඉතින් හැබැයි බුද්ධ වන්දනා කරනවා. ඉතින් මේ බුද්ධ වන්දනා කරලා ටික වෙලාවක් ඉඳලා අම්මට වැහෙනවා. ගොරෝණ රද්දේ එතකොටලු ඇරේ. නියමට වැඩිය මහාද. ඉතින් ඉඳගත්තට පස්සේ ටික වෙලාවක් යන්නේ. අර මොකද මොකද ඉතිපිසෝ ගාතාව උතෝ කියන්නේ. ටික වෙලාවක් කරලා නිින්ද යනවා. ඉතින් කවුරු ගෙදර නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය ඉඳාගෙන ඉන්න හැම ඉතින් දවසක් මම කව බාන අනිනික හිටම මොන බාවනාද ගිය ගමන් මට නිින්ද යනවා මට ගොරවනවා මට ඇහෙනවා කියලා. ඊට පස්සේ මම කිව්වා ඔබට මොකද කරන්න ඕනේ කියලා. මොකද මිනේ කරන්න ඕනේ. මිනේ කරනවා කියන එක තේරෙන්නේ නැහැ මොනම තාලෙන් කිව්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම කව මේ නිදිමත වේගන එනවා තේරෙනවද කියලා. ඉතින් ඉඳ ගන්නකොට දන්නවලු මං ඉතින් ටික වෙලාවක් යනකොට මේක වෙනවයි කියලා. මොකද කරන්නේ මම කොහොම නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි කියලා කියන්නේ. බාරගත්තෙම නෑ. මොන විදිහකට බාරගත්තා. ඊට පස්සේ ආයෙසරයක් මම ඉතින් මං දන්නවා හැමදාම වෙන වැඩේ මම සිකුරාදට හැමදාම ගෙදර යන ඒ දවස්වල. සිකුරාදට ගියාම ওই දෙල්ලම තමයි. මාස ගණනක් කොහොම කරලා එක දවසක් මට කතා කරලා කිව්වා හරි වැඩක් වුණානේ භාවනාවේ. මොකද භාවනා කරනවාද ඌව මම දැන් අර කිව්වට පස්සේ බුද්ධානුස්සතිය නෙවෙයි ආනාපානෙම කරන නිදිමත එනකොට දවසක මේ මේ නිදිමත එන්න හදනවා කියලා අහුවෙන්න පටන් ගත්තා. දැන් මම දැන් මේ මේ ඔක්කොම තැම්පත් කරනකොට නිදිමත තමයි එන්නේ කියලා. ඒක තමයි වැදගත්ම තැන. නිින්ද යල්ලන්නේ එතන තමයි ඕන කරන්නේ. ඉතින් එතකොට මම මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට ඔබ ගියාපේක මතක් වුණා කියලා. නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි කියනකොට මෙහෙම වැටෙනවලු ඒත් නිදිමතයි නිදිමතයි නිදිමතයි කියයි. කියනකොට නැගිටලා ආවා. ඉතින් ආයෙත් කියලා බුද්ධාංශය කරලා බලනකොට නිින්ද ගිහිල්ලා මතක් වුණාද දැන් නිින්ද ගිහිල්ලායි කියලා. ආයෙත් මෙනේ කරයි. තුන් සැරයක් විතර මෙනේ කරාට පස්සේ සම්පූර්ණයෙන්ම නිින්ද නැතුව හරි නිකන් මේ එළියක් එන්න පටන් අරගත්තා. දැන් නම් මට තේරෙනවා ඉහුවා දැන් නම් ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ කියලා නිකන් විශ්වාසයක් ආවයි. ඉතින් මං අම්මාට කිව්වා අම්මා දරුවෝ 11ක් වදලා තියෙනවා. ගොඩක් පින් කරලා තියෙන නමුත් ජීවිතේ කරපු වැදගත්ම පින ඕක තමයි මරණ වෙලාවදී ඕක දීපත් කරගන්න. ඔయిత වැඩි දෙයක් ඇත්තේ නැහැ. Taman ළඟ තියෙන කෙලෙසයක් ඒක දැනගෙන මෙනෙහි කර පෙරදුනට කමක් නැහැ. අල්ලගත්තා නම් මේ විපස්සනා කුසලයට කිට්ටු කරන්න වෙනම කිසිම කුසලයක් ලෝකේ නැහැ. නිසා අපිට කවදා හරි ජය ගන්න අපේ කෙලෙස් හඳුනාගත්ත දවසේ තමයි මේ පින්කම් කිරෙන්නේ. පවු නොකර සිටීමයි අපේ ජීවිතය කියන්නේ. ওই පින්කම් සේරගෙම අපි කරන්න හදන්නේ ඒකට ජම්ම ගන්න, ගැම්ම ගන්න හදන්නේ. නිසා වෙ කෙලේශයක් එනකොටම එන හැදීගෙන එන හැටිම දකින්න පුළුවන් නම් ඒක මහා වීරකමක්. ඒක මහා අභීත ලක්ෂණයක්. මුගදිනෙක් පව් කියලා මේ කෙලස් කියලා මේ ඒකෙන් පැනලා යනවා. මුද්‍රඥානදි කියන්නේ පැනලා යන්නේ මේක හොඳට දැකගනි මුලමදාග දැකලා ඒකට මොන දෙන්නේ. මුණ දුන්නයි කියලා කියන්නේ ආයෙ නිින්දයක් නැහැ කියන එක නෙවෙයි. ආයෙත් වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් මොකද්ද මොකද්ද අමතක නොවන පාඩමක් හිටවන්නේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන විතර නිදි බෙහෙත් ප්‍රතිබිව වගේ තමයි. භාවනා මධ්‍ය ඕන තැනකට යන්න. ඕන තැනකට ගියොත්. නිින්ද කියන එක ඒක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. මට ඉස්සර මේ මම ඉඳ ගන්නකොට ගොඩාක් නිින්ද යනවා. දැන්ටත් නෑ කියන්න බෑ වැටෙන වෙලාවල් තියෙනවා බෙල්ල මෙහෙම පාත් වෙනවා. ඊපස්සේ ඇමරිකන් හාමුදුරුවෝ කෙනෙක් කන ගන්න ගියා මං ගල් දුවේ. මේ මම පැවිදි අලුත් කරගෙන ඉන්නේ. ඊළඟට මං කොහොමද මට විල්ලෙජ්ජයි මම මේ දක්ෂව ශක්තිමත් බණ කිව්වට භාවනා කරන්න ගියාම මටම නිින්ද යනවා කියලා. ඒකෝ ඒකෙදි ඉච්චර මම භාවනා ලෝකෙ ඉච්චර ලැජ්ජ වෙන කාරණාවක් නෙවෙයි. එයා ඉගෙන ගත්තේ භාවනාව ඇමරිකන් ජාතික තරුණ කාන්තාවක් කියලා. හැබැයි හොඳට භාවනා කියලා දෙනවා. ඒ තරුණ කාන්තාව ඉගෙනගෙන තිබුණේ ජපනීස් මාස්ටර් කෙනෙක් ඉන්නවා. එයා දැන් හොඳටම වයසයි. ඉතින් ආ භාවනා උගන්වනකොට ඒ ජපනීස් මාස්ටර් ගෙනල්ලා වේදිකාවේ කියලා මෙයාලු භාවනා කරන්නේ. එයා ගෝල් කවුරුව වශයෙන්. ඒ මාස්ටර් රෙටින් මෙයාට උගන්නා පිළිසකට උගන්වන කරන ඩක්ෂේ කියලා. එක දවසක් ඔක්කොම භාවනා කරද්දී වේදිකා බල්ලේ ඩෝ ගාලා අදගෙන නටනලු සින්ද කියලා. මාස්ටර්ට කිසිම ලැජ්ජාවක් මොනක්වත් නැතිව අර ලේඩි ගිහිල්ලා නැගිටලා ආයෙත් අර කුඩු කියලා ආයෙ භාවනා කරා. ඉතින් ඒ ඒ යාගේ ගෝලයාටවත් අපිටවත් ඒක ලොකු සිද්ධියක් නෙමෙයි ලෝකෙ කිව්වා ඒක ඕක ඕක තමයි. එක දවසක භාවනා නිින්දි කැඩෙනවා අනික දා නිින්දිදී භාවනා එනවා මේ භාවනාවේ නිින්ද එනවා ඒක ඇත්තට සලකන්නේ නැහැ නේද මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඊර්තිපල සාරිපුත්තු ස්වාමීන් සරුවචනාසික පළවෙනිම දකුණුවද සෝවාන් වෙලා තනියම භාවනා කරන්න කියලා ගල්ලෙනකට ඉල්ල භාවනා කරනවා භාවනා කරන බුදුරජාණන්සේ කල්පනා කරලා බලුවා මගේ ගෝලිය කොහෙද කියලා බලනකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගල්ලෙනකට ඉඳගෙන වැටෙනවා කිරනවා. සර්වඥාන්සේ ඉස්සරහට වගේ. ඉස්සරහට වැදලා මුන් ආරිපුත්ත නිදිද? එහෙමයි ස්වාමීනාන්ද කියලා බලනකොට බුදුහාමුදුරේ ඉස්සරහ. ඉතින් ඕකට යෝගාවචරයට ක්‍රම හතක් තියෙනවා. ඒ ක්‍රම හත කරන්න කියලා කවදාකවත් උඹ වගේ මිනිහෙක් නිදාගන්න එක හොඳ නෑ කියලා එහෙම බැනිලක් නෑ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කියලා දෙනවා. මේ වගේ එනවමයි එනකොට මේ මේ විදිහට කටයුතු කරන්න කියලා පචලායමාන සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. මේකදී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ නිසා ඈ ක්‍රම හතම කරුවත් නින්ද යනවා අන්තිමට කියලා තියලා බැන්නම් කියලා ටිකක් බුදියන් ඉඳලා එන්නේ. එච්චරයි අන්තිම උත්තරේ. කපචලයම සූත්‍රය අන්තිමට තියෙන මේ ටික ක්‍රම ටිකක් තියෙනවා. මේ ටික කරලා බලන්න බැරි නම් තමයි තේරෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය නින්ද අවශ්‍යයි කියලා. සිංහසෙයියාවෙන් සැතපීලා මම මෙච්චර ගාණකින් විනාඩි ගාණකින් නැගිටිනවයි කියලා උත්හාන සංඥාවෙන් නිදාගෙන ඉන්නේ. ඒ වගේම තමයි බුද්ධ ශාසනයේ සම්පූර්ණ දෝෂාරෝපණයක් තියෙනවා එහෙම මේ ජෛන ආගමේ ජෛන කට්ටිය ජෛන ආගමේ තියෙන අපි වගේ සූත්‍ර පිටකයක් ගාක් දක්ෂ සූත්‍ර ඒකේ තියෙන මේ මහා ශ්‍රමණය ඒ කියන්නේ අපේ සරුවචන් ආංශේ සහ ගෝලෝ සියල්ලම කාලා දවල්ට බුදිනවා කියන්නේ. මොකද බුද්ධජනනාංශගේ දිනචරියාවේ දිවා විවරණ කියලා එකක් තියෙනවා. දිවා විවරණ කියන්නේ බත්ත සම්මතය කියලා එකක් කියනවා. බත්ත සම්මතය කියන්නේ කෑමත රෝගය කියලා එකක්. අත්බඩට වැටුණට පස්සේ උණේ වැඩ කරන්නේ නැතුව යනවා. ඒ වෙලාවේදී වැඩ කරන්න යන්න හොඳ නැහැ. කෙරුවොත් එහෙම ආහාරමය ද්‍රව්‍ය මේ අඩු වෙනවා. එතකොට බුදුරජාණන්සේ කියනවා ලේසි වැඩක් කරන්න සක්මනක් වගේ කරන්න නැත්නම් විවේක ගන්නයි කියලා. එහෙම නැත්නම් ඥාන කෙනෙක් නාලා ඉස වේලෙනකන් අවුවේ ඉන්න කතියක් තියෙන. අන්නෙච්චර තරමක් වෙලා නිදාගන්න කියලා. එතකොට හැන්දවරුවේ හිත අවදි. ඉන්සා දිවා විහරණය කියන එකක් තියෙනවා. ඒක දෙතේ මේ ජෛන කට්ටිය බනිනවා. ඒ බුදුරජාණන් වහන්සේ දීපු උපදේශයක් විදිහට දෝෂාරෝපණය කරනවා. වැරදි කියලා වැරදි කියලා. වැරදි කියලා. නමුත් මේ දිවා විශ්ලේෂණය කරන වෙලාවදී බුදුරජාණන්සේගේ පිරිස හම්බෙලා සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡා ගොඩාක් ත්‍රිපිටකේ සඳහන් වෙනවා. ඒ නිසා මේ නිින්ද පිළිබඳව ප්‍රයෝග ක්‍රමයෙන් නැත්නම් ප්‍රයෝගයෙන් තමයි මඟ අරව ගන්න ඕනේ. එහෙම නැතුව නිින්දත් එක හැප්පෙන්න ගියොත් එනම අමාරුයි. ආහාරයෙන්ද බරක් එනවා නන්දි විජම්බිකා බත්ත සම්මද ලී චිත්ත චේතසෝ ලීනත්තං කියලා බත්ත සම්මදේ කියලා කියන්නේ බඩට බත් ගන්නකොට මොලේට ලේ යනවා අඩු වෙනවා ඒ ආහාර දිරීමල කරන වෙන ඒ වෙලාවේදී මොලේ කල්පනා කරන්න ගත්තොත් බඩේ ආහාර දිරීම අඩු වෙනවා නිසා ඒ වෙලාවේ මොලේට වැඩ දෙන්නේ නරකයි ටිකක් විවේකයක් දෙන්න විවේකයක් දීලා බඩ බත් ගිරවීම යම් කිසි ප්‍රමාණයක් ගියාට පස්සේ ආහාරයෙන් ඕජා වෙන්න පටන් ගත්තම ආයෙ මොලේ වැඩ කරනවා. ඉතින් ඒ වෙලාව ඇතුළත මේ බර වැඩ දාන්න හොඳ නැහැ කියලා. සක්මන හොඳයි. ඒකෙදි කියලා තියෙනවා කෑම ගත්ත ගමන් දිව්වොත් සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. මාර්යා තමයි පිටිපස්ස දූවගෙන එනවලු එහා සමාන වේගයකින්. කෑම ගත්ත ගමන් ඉඳගෙන බුදියා ගත්තොත් බඩ මෝරනවා කියලා. බඩ වෙනවා. බඩ බඩ ලොකු වෙනවා. ඒත් ආවුස කෙටි වෙනවා. කැම ගත්තක මම සක්මන් කරුවොත් ආවුස වැඩෙනවා කියලා. කැමෙන් පස්සේ සක්මන් කරුවොත් ආවුස වැඩෙනවා කියලා කියන නිසා මේ හැම එකටම appropriate technology එකක් තියෙනවා. කියන්නේ දැනට ගැලපෙන ක්‍රමයක් තියෙනවා. ඔය ඒ කතාව නම් තියෙන්නේ සංස්කෘත ශ්ලෝකයක. පිළිකු සාමණේරසේ විතරෝම දාන ගත්ත ගමන් බය භාගයක් සක්මන් කරන එක තමයි කරන්නේ. සමහරවිට ඒ සක්මනේදී නිින්දක් යන තරමට වගේ වනවන්න ගන්නවා. මේක එහා පැත්ත මෙහා පැත්ත වැදෙන මට්ටමට යනවා තාවත්. ඒ වෙලාවේ ආසනේ හරි පොඩ්ඩක් වෙලා ඉඳලා ඒ නිින්ද යන්න දෙන්න. එහෙම නොවුනොත් එහෙනම් මුළු හැන්දාවරීම තෝන්තු වෙනවා. ඒ ඉගෙන ගන්න තියෙන ගොඩාක් තියෙනවා මේ නිින්ද සම්බන්ධ. බුදු වෙන්න නම් බුදියන්ට දැනගන්න. නැත්තම් බුදියන් නැතුව බුදු වෙන්න බෑ. සාමාන්‍යයෙන් බාහමනකට පිළිවෙලින් මේ කරවෙන්නේ නේද? බයිසිකල් එකේ පොල්ලේ ගිහිල්ලා නැද්ද? ඩබල් දාලා යනවා කියන එක. ඉස්සර බාර කියන්නේ ගියොත් පෑන පෑ භාගයක් කමාර ඉඳ ගත්ත ගමන් ඔක්කොම පත්ත පිටින් හිරියද. එහෙනම් ඒක විදිහට ඉඳගෙන හිටියොත් හිරියද. ඒක හොඳ ලස්සන කනක් තියෙන ඔය හිරි යන තැනකට එනවා ඊට පස්සේ. එහෙම එහෙම හිරි වැටෙන්න ඇරියට පස්සේ අයිස් වෙලා වගේ ඊට පස්සේ අයිස් දිය වෙන්න වගේ හිරි යන තැනකට යනවා. එතකොට තේරෙනවා මේක විදිහට ඇඟ තිබ්බහම යම් යම් ලේන ආහාරසා ස්නායුට අදවීමක් වෙනවා. හැබැයි ඒක පුරුදු වුණාට පස්සේ ආයෙසරක් එයාම ඉඳ හදාගෙන ආය හිරි යන තැන නම් එතෙන් යන ඉස්සලා බය වෙනවා මේක හිරි වැටේ මේ අංශ භාගය හැදෙයි ලෙඩ වෙයි හරි මේ කියලා. නමුත් ඒකෙන් කයර තියෙන ආසාව තමයි. එනිසා ටික ටික ටික ටික මේක දැන් මුල දැකලා තියෙනවා මැද දැකලා තියෙනවා. හිරි මේක අග දකින්න ලැබේවා කියලා හිත දිය වෙනකම්ම භාවනා කරන එක තමයි කරන්නේ. මැරෙන්නේ බය වෙන දෙයක් නෑ. දැන් එහෙනම් අපි මෙතනින් අපේ අද දේශනාවේ ධර්ම සාකච්ඡාවේ නැවත කරමු. Thank you.